අද අපේ ධර්ම දේශනා මාලාවේ පස්වෙනි ධර්ම දේශනාවයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා වැඩපිළිවෙලේ 6 වෙනි දවසේ. මේ දේශනා මාලාවට පොදු මාතෘකාවක් වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ සාරවත්ත භාෂිතේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙන සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් පහරාද සූත්‍රයයි නම් කරන ලද සූත්‍රයයි. මේ සූත්‍රයේ ප්‍රධානම චරිතයේ පහරාද අසුරේන්ද්‍රයා නිසායි මේ සූත්‍රයේම පහරාද සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේදී සූත්‍රේ පසුබිමේදී විස්තර වෙන්නේ ඒ අසුරේන්ද්‍රයා විසින් ਸਰවඥාන්සේ හමු වෙන්න ගිය වෙලාවක අසුරේන්ද්‍රයා විසින් විශේෂම කතා සංවාපයකදී අසුරේන්ද්‍රයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු වගේක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අනුව අසුරයා ඒ කරුණු ඉදිරිපත් කරන පස්සේ සුහද වීමෙන් පස්සේ අසුරයත් ඒ වාගේම ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේගෙන් නගනවා එතකොට බුදුරජාන් වහන්සේ දෙන උත්තරයයි. එතකොට මේක නිකන් දෙබසක ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒකේ මූලිකම ප්‍රශ්නේ වෙන්නේ අසුරයා නායකත්වයේ දෙන මේ අසුර හමුදාව ප්‍රධාන වශයෙන් ජීවත් වෙන මහා සමුද්‍රය වාසස්ථානය කරගෙනයි එතකොට නාග අසුර සුපන්න කියන ಜಾති තුනක් මේ මහා සමුද්‍රේ වාසස්ථානය කරගන්නවා මේ පහරා පහරාද අසුරනිකායේ නායකත්වය දරන්නේ. ඒතර සර්වචනාංශය අහනවා මේ අසුරයෝ මේ මහා සමුද්‍රයේ විදියට වාසස්ථානය කරගෙන ජීවත් වෙනකොට ඒ සන්තෝෂෙන් ජීවත් වෙනවද අභිරමණය කරනවද කියලා. ඉතින් අසුරේන්ද්‍රයා තමන්ගේ ගෝලබාල පිරිස මහා සමුද්‍රයේ අභිරමණය කරනවා කියනකොට බුදුජාන් වහන්සේ අහනවා මොන වගේ කරුණු දැකලාද මොන වගේ කරුණු නිසාද ඒ අසුරයෝ මහා සමුද්‍රය අභිරමණය කරන්න කියලා. අනේ අනුව අසුරේන්ද්‍රයා නැත්තම් පහරාද අසුරේන්ද්‍රයා ඉදිරිපත් කරන හතරවෙනි කාරණාව තමයි මේ අද දවසේ මාතෘකාව වෙන්නේ පුණජ පරම්බන්තේ යාකාචි මහා සමුද්දෝ මහා නදියෝ සේයති ඉදං ගංගා යමුනා චරවති සරබු මහි තී මහා සමුද්දම් පත්වා පජහති පුරිමාණි නාමගොත්තානි මහා සමුද්දෝත්වේව නාමං ගච්ඡති කියලා. ස්වාමීන් වහන්සේ මේ විචාල නදී මහා සමුද්‍රයට ඇවිල්ලා හිස් වෙන්නා වූ විශාල නදී නම් වශයෙන් කියනවා ගංගා නදිය යමුනා චිරවදී සරබුමයි කියන මේවා සාමාන්‍යයෙන් අටුවා විස්තර කරන්නේ හිමාල පර්වතයෙන් නැත්නම් අනෝදත්ත විලෙන් පටන් අරගෙන මුහුදට යන <coughs> ಭಾರತය පොඟවගෙන තෙමාගෙන ගලන ගංගාවල් අන්නේ ගංගා පහ මහා සමුද්‍රයට ආවට පස්සේ යාගේ ඒගොල්ලන්ගේ මේ මම අචිරවති වතුර මම මහා මහා ගංගානාංගගේ වතුර මම සරබුගංගේ වතුර කියලා ඒ තිබුණු අඳුර ගන්න තියෙන පෞද්ගලික ලක්ෂණ සියල්ලම මහා මොහොත බවටපත් වෙනවා නැත්නම් මොහොදු ජලයේ බවටපත් වෙලා ඒ කලින් තිබුණු නම්ගොත් මොහොදු ජලයක් බවටපත් වීමේදී හැලෙන ගතිය මොහොතේ ජීවත් වෙන අසුරයන්ගේ අභිරමණය පිණිස හේතු වෙනවා කිය. ඉතින් මේක ඕනෙම සංසිද්ධියක නැත්නම් රූප ධර්ම පිළිබඳව දැක ගන්න පුළුවන් ලකුණක් එක විදිහකට කියනවා නම් එක දෙයක් මොනම වස්තුවක් වුණත් ඇත්තටම ඒක ඕන නාම ධර්ම කොටක් දාන්න පුළුවන්. බැලිය හැකි පැති දෙකක් තියෙනවා. කීපයක් ඇති. ඒ බලන පැතිකඩේ හැටියට ඒ වස්තුව පිළිබඳව තියෙන ආකල්පවල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක නිසා දැන් මේ පෞද්ගලිකව තියෙනකොට මේ ගංගානංගගේ නදිය. ඉතින් ඉන්දියාවේ යන කෙනෙක් දකින්නයි ගංගානංගගේ උඩින් යනකොට ඒ මිනිස්සයෝ මේ බුදුමාහාර ගෞරව සංප්‍රයුක්තව ඒ ගංගානංගකට පඳුරු විසි කරනවා මල් මාලා දානවා නැගිටලා ගෞරව කරනවා ගංගානන්නදී හරහා කොච්චි උනත් යනවා ඕ ගංගී කියලා සතුට වෙනවා සතුට වෙලා පඳුරු දානවා ඒ වගේම ඒකේ නෑමෙන් ඒ පිරිසිදුවක් ඇති වෙනවයි කියලා. එහෙම නැත්නම් මිනියක් ගංගා නංගගේ වතුරෙන් හේදුවොත් අනිවාර්යයෙන්ම මේ මරිච්ච මිනිසයා බ්‍රහ්ම බ්‍රහ්ම ළඟට යනවයි කියලා. ඒ වගේම ඕනෙම ලෙඩක් තියෙනවා නම් ගංගා නංගගේ නෑවොත් සුව වෙනවයි කියලා. පුදුම පිරිසිදුකමක් ඇති කරගන්න. ඒකේ නිකන් ඉංගියක් වගේ තමයි අපි කවියෙන් කියන්නේ උපන්දාසිර කරපු නැත් පවු නැත වරක් වන්දොත් වරක් වරක් වන්දොත් කැලණියේ කියලා ඒකලා කැලණිකගේ නාන්නත් ඕන හැබැයි කැලණිකගේ නාල කැලණිකගේ වඳපුවාම කරපව ඔක්කොම හේදෙනවා කියන කතාවක් තියෙනවා. ඔක ඉස්සල්ලාම තිබුණේ සරුවචනන්සේ පහළ වෙන කාලේ ඒ ගංගානංගගේ තමයි. නමුත් එච්චර නාඹකාර ගතියක් මේ යමුනා නදියට නැහැ. ওই ගංගා යමුනා දෙක එකතු වෙන්න තන අලහපාත් නුවර ඉතින් ලෝකේ සුන්දරම තැනක් නැත්නම් චිත්‍රපටි කර්මාන්තේ වැදගත් තැනක් වෙනවා. ඒ දෙන්නෙක් දෙපැත්තෙන් ඇවිල්ලා අතිනත ගන්න අවස්ථාවක්. ඉතින් මෙවුවා මේ సౌందර්ය ලෝකයේ එහෙම නැත්නම් මේ රූපක නිදර්ශන වලට හරියට පාවිච්චි කරනවා. නමුත් ගංගා නංගගේ නදී වතුර එකක් යමුනා නදී එකක්, අචිරවති එකක්, සරබෝ නදී එකක්, මහී නදී එකක් මේ විදිහට විවිධ මේ ගුණාංග සහිතව මොනවාට කියනවා පෞද්ගලික ලක්ෂණ සහිතව ඊටම අත්‍යන්ත වූ ගුණ සහිතව මේවා ගලාගෙන ගිහිලා යම් තැනකදී මොහොතට ගලනවා නම් ඔය කටෙන් මොහොත ඇතුළෙත් පොඩ්ඩක් දුර යනකම් පේන්න තියෙනවා මේවා කඨින ජලය මේවා මෘදු ජලය කියලා ඊට පස්සේ අනන්‍යතාවේ නැතිලා යනවා මේක නිකන් ආශ්චර්ය ධර්මයක් මේක අద్භූත ධර්මයක් ඒකාන්තේම අනන්‍යතාවයක් රැකගෙන මේ මෘදු ජලයක් මොහොතට එකතු වෙලා මොහොතේදී ඒ අනන්‍යතාවය නැති වෙලා හුදු මොහොත ජලය කියන නමට මේ මොහොත ජලය කියන සංඛ්‍යාවට වැටෙනවා මහා සමුද්දෝත්වේව සංඛං ගච්ඡති කියලා. ඉතින් මේ විදිහට බලනකොට අපි ශාසනික විවහාරයෙන් බලනකොට ඒ ඒ ගඟේ තියෙන වතුර ඒ මුරුදු ජලයේ තියෙනකොට අපි ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා. ඒක මුළු ගංගාවේ දිය වෙලා නැති වුණාට පස්සේ සමා වෙන්න මොහොතට ගිහිලා මොහොතට දිය වෙලා නැති වුණාට පස්සේ ඒක පරමාර්ථ தත්තරපත් වෙනවා. ඊට පස්සේ ආගේ අනන්‍යතාවය නැතිලා යනවා. එයාට වෙනම පෙනී හිටින්න බැරුව යනවා. මං ආවේ ගංගානම් ගංගෙන්, මං ආවේ අචිරවති ගංගෙන්, මං ආවේ ශරබු ගංගෙන්, යමුනා ගංගෙන් කියලා කියාගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් අර මම ආයකින් යුක්තව එහෙම නැත්නම් ගංගා නංගඟ ලොකු වැඩි හොඳයි යමුනා ගඟට වැඩි වගේ කියලා මාන්නකින් යුක්තව හිටප කෙනෙකුට නම් ඒ තමන්ගේ තිබුණ මාන්නේ සෝදායාමක් වෙනවා. නමුත් මෝරච්ච හිතකින් බලනකොට ගංගේ වතුරට මොනක්වත් වෙලා නැහැ. එකයි වෙලා තියෙන්නේ අනන්‍යතාවය නැතිලා. අනන්‍ය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ අන්‍ය අපි අනන්‍යතාවය කියලා කියනවා ඔය ඩෙන්ටි කාඩ් එකටත් අනන්‍යතාවය ඔප්පු කරන්න අපිට වෙනම නම්බරයක් තියෙනවා වෙනම ෆොටෝ එකක් තියෙනවා ඒක දැම්මට පස්සේ මේ ඒ ෆොටෝ එකේ තියෙන කෙනා වෙන කෙනෙක් නෙවෙයි එච්චරයි අනන්‍ය කියලා කියන්නේ වෙන කෙනෙක් හා සමාන නැහැ මෙයාට මේ වෙනමම ආවේනික වූ අත්‍යන්ත වූ සලක්ෂණ වගේක් තියෙනවා ඒ නිසා වෙන කෙනෙක් හා සමාන නැහැ මේ සු වර්ගය අතර තමයි මේ අනන්‍යතාවය ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේ අනන්‍යතාවය පෘථග්ජන ගතිය අත්‍යන්ත ලක්ෂණයක්. පෘථග්ජනය පෘථක් පෘථක් කියලා තමන් මෙහෙමයි අනික් වගේ නෙවෙයි කියලා කිපී බහුවා දැක්වීම සඳහා මුළු ජීවිතේ පුරාවට මහන්සි වෙනවා. හැමදේම කරන්නේ 아무තු තාලයකටයි. ඒකල පෙන්වන්න හදනවා මම අර වගේ නෙමෙයි මම මෙයා වගේ නෙමෙයි මම මෙහෙමයි. ඉතින් ඒක සමහර විටක දැනගනත් කරනවා සමහරට අසම්පජඤ්ඤව සිද්ධ වෙනවා. ඉතින් මේක තියෙන තාක් මේ තව කෙනෙක්ගෙන් තමන් වෙන් ඉන්නවා ඉන්න ඕනේ ඒක මේ මම විශ්ින් කළ යුතු අත්‍යන්ත රාජකාරියක් කියලා හිතාගෙන ඉන්න කට්ටිය අතින් තණ්හාවක් ඒකට ඇති වෙනවා ඒ මම කියා ගන්න ලදේ ඒ ස්වરૂපයට ඒ අනන්‍යතාවයට වෙනමම මනාව ගතියක් ඇති වෙනවා කියන කැමැත්තක් ඇති වෙනවා කියනක වලක්වන්නම බෑ ඒ වගේම අවින් කරගත්තට පස්සේ අනිත් අයත් එක්ක සංසන්දනය නොකර ඉන්නත් බෑ. එක්කෝ සදිශමාන වෙනවා, එක්කෝ අවචමාන වෙනවා, එක්කෝ අවචමානයකට පත්‍රමම ආරයට උසස් නැත්නම් පහත්, ඊට වඩා සුදුයි, ඊට වඩා කළුයි, ඊට වඩා උසයි, ඊට වඩා මේ මහතයි ආදි වශයෙන් තමන්ගේ කොට වෙන් කරගත්ත ගමන් ඒක මැනීම කියන මානය කියන කෙලෙසකටත් වැටෙනවා. ඊට පස්සේ ඒ අනන්‍යතාවයේ සුරකීම අත්‍යන්තයෙන් තමගේ කාර්යයක් වාටපත් වෙනවා. ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් ආත්ම කේන්ද්‍රීය වෙච්ච සංකල්පන වර්ගයක් පහළ වෙනවා. ඉතින් මේ තුන දිගේ තමයි ප්‍රපංච ධර්ම වැඩෙන්නේ තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthි වශයෙන්. ඉතින් යම් තැනක මේක සියල්ල අතර බෙදී ගියාට පස්සේ නැත්නම් සියල්ල අතර සංගවී ගත්තට පස්සේ දිය වුණාට පස්සේ ආයෙ පෙන්වන්න මාන්න කරන මේ තණ්හා කරන දෙයක් නැහැ. ආය සංසන්දනය කරන දෙයක් නැහැ. ආය මට කියලා නඩත්තු කරන දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා එවැනි පොදු ජලාශයට දිවි යෑමේදී සිදුවෙන දෙයට කියනවා ජලයේ પરමාර්ථ තත්ත්වයටපත් උනායි කියලා. පෞද්ගලිකව තිබුණු එහෙම නැත්නම් සම්මුති වශයෙන් මේකයි මේකයි කියලා තිබුණු ඒ ලේබල් ටික නම් කිරීම ටික නාමගොත්ත කියලා කියන්නේ නාමේසා ගෝත්‍ර වශයෙන් තිබුණ ටික දී වුණාට පස්සේ පුදුමාකාර සාන්තියක් තියෙනවා මෝරච්ච මනසකින් බලන කෙනාට. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය දෙකෙන් බලන කෙනාට. නමුත් අර සම්මුති සත්‍ය විතරක් තියෙන කෙනා තියෙන්නේ Tamange තිබුණ ඒ විශිෂ්ටත්වය, සුවිශේෂත්වය, අත්‍යන්ත ගතිය නිකම්ම නිකන් දිය වෙලා ගියා කියලා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේක පාරාදාසුර ඉන්ද්‍රයාගේ මේ හතර පස් මහා ගංගාවෝ මහා මූදර දියවි යෑම නිසා මහා මූද පදනම් කරගෙන වාසස්ථානය කරගෙන ඉන්න අසුරයෝ සතුටෙන් ජීවත් වෙනවා අභිරමණය කරනවා වගේ මේ පාරද අසුරෙන්ද බුදුරජාණන්සේ ආනෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය පැවිදි වෙන මේ භික්ෂු භික්ෂුණී උපාසක භික්ෂු භික්ෂුණී පිරිස ඒ ධර්ම විනය අභිරමණය කරනවා කියන්නේ. බුදුරජාණන්සේ ඒ අසුරේන්ද්‍රයාගේ වචනම පාවිච්චි කළා ඒ රූපකම ඒ නිදර්ශන පාවිච්චි කළා කියනවා මේකෙත් මහා මේ අසුරේන්ද්‍රයේ එහෙම අභිරමණයක් තියෙනවා මේ ලෝකයේ තියෙනවා ඔය දැන් අසුරේන්ද්‍රයා කියපු තාලෙට මේව මේව කෝපහරාද චත්තාරෝ මේ වන්නා ලෝකයේ තියෙනවා මේ ශාස්ත්‍රීය වංශය බ්‍රාහ්මණ වංශය වෛශ්‍ය ශුද්‍ර කියලා වන්න කියලා කියන ගෝකුල කියලා කියන්න පුළුවන් හතරක් ඒ කියන්නේ සම්මත වශයෙන් ඉන්දියාවේ තිබිච්ච හතරයි කත්‍ය බ්‍රහ්මනා වෙස්සා සූද්දා කියලා. ඉතින් තේ තථාගතප්ප වේදිතේ ධම්ම විනීයේ අගාරස්මා අනගාරිය පබ්බජිතෝ පබ්බජිත්වා ජහාති පුරිමානි නාමගොත්තාන. යම් කිසි කෙනෙක් ඒ ශාස්ත්‍රීය වංශයෙන් ආවත්, බ්‍රහ්මණ වංශයෙන් ආවත්, වෛශ්‍ය වංශයෙන් ආවත්, ශුද්‍ර වංශයෙන් ආවත් ගිහිගේ අතහැරලා පැවිදුණාට පස්සේ එයා ඒ පරණ නංගොත් අතාරින. ඊට පස්සේ සමනා ශක්‍ය පුත්‍යාත්වය නාමං ගච්ඡති. සංඛං ගච්ඡති. එයා ශ්‍රමණෙක් ශාක්‍ය පුත්‍රෙක් කියන සංඛ්‍යාවට වැටෙනවා. මේකත් දැකලා මේ ශ්‍රමණයෝ සතුටු වෙනවා මේ ලෝකයේ කොච්චර දෝ මේ ಜಾති ભેද නිසා নানা ප්‍රකාර ප්‍රශ්න ඇති කර ගන්නවා. බැනුම් කිරුම් ඇති කර ගන්නවා, රණ්ඩු ඇති කර ගන්නවා, මේ වහ පොළොව බෙදා ගන්න හදනවා, නිල බෙදා ගන්න හදනවා, নানা ආකාර දේවල් කරනවා. නමුත් ඒකෙම ඒ ඒ සමාජෙම ජීවත් වෙන ශ්‍රමණයා කොයි වංශෙන් ආවත් ඒකේ සමාන தත්වයටපත් වෙලා සම ශාක්‍ය පුත්‍රයා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් කියන නමට ආවට පස්සේ ඒගොල්ල අතර තියෙන ඒ උරුට්ටුව රණ්ඩුව නැති වෙනවා. මුචේ කර සතර පෙරනිමිති දකින්න කොටත් සිතාත තාපසතුමාට අර පැවිද්දෙක් දකින්නකොට ඒක පාරට තේරෙන පටන් අරගත්තා මේ කොටු කරලා වෙන් කරලා සත්වෝද්‍යානයේ තියෙන සත්තු වගේ ඉන්න පෘථග්ජනයන් අතර මෙයා නිදහසගත කරන. ඒ වගේම ਸਰවචන්නාංශේ හෙට බුදු වෙන්නේ කියලා අද රාත්‍රියේ දකින හීන හතරක් ගැන කතා කරනවා බෞද්ධ සාහිත්‍යයේ. ඒකදී කියනවා ඒ හතර දිශාවෙන් ආපු හතර දිනක් සරුවචනසිකේ පාය අත ගාපු ගමන් නිකන් මේ සුදු පණුවම් බවටපත් වෙලා සරුවචනසේ සරණ ගියයි කියලා. ඒගොල්ලෝ ගෙනාපු අනන්‍යතාවය සරුවචනසේ අත ගන්නකොටම නැති වෙලා පොදු ස්ථානීය ලකුණටපත් උනායි කියලා. ඉතින් ඒ කියන්නේ කොයි වංශයෙන් පැවිදුණත් පැවිදුණාට පස්සේ ඒගොල්ලන්ගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රය කියන මේ නම විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපේ විවස්ථාවෙත් ලොකු සංසලීලා තිනවා. ගිහි ගිහි පැවිදි ශිෂ්‍යයන් අතර කිසි කෙනෙක් ಜಾති ભેද කුල ભેද නිසා කිසිම හඳුනා ගැනීමක් හෝ ගැටීමක් ඇති කරගන්න යන්න එපා. එතකොට ඒක අපි සාධර්ම විනය නියෝජනය කරනව නෙවෙයි වරදොල වටහා ගන්න වෙනවා. අපි දන්නවා ලංකාවේ වුණත් ඒ වුණාට මෙහෙම ශ්‍යාමනිකාය කියලා එකක් තියෙනවා, අමරපුරනිකාය කියලා එකක් තියෙනවා, රාමඤ්ඤනිකාය කියලා එකක් තියෙනවා. ඒකෙදී එක එක මේ කුල ભેද පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මම ඕනේ නම් අපිට පුළුවන් ඉතිහාසෙ දිගේ ගිහිල්ලා කොච්චර දෝ මේ හොයන්න. අද වුණත් හොයලා බැලුවොත් වැදගත් තීන්දු ගන්න හැම වෙලාවෙදීම මේක බලනවා. ඒ මේසේ යට මේසේ උඩ තියෙන්නේ නම් ශ්‍රමණාක්‍ය පුත්‍රයෝ කිව්වහම ඔක්කොම සමානයි කියලා. ඒක නිසා ඒක Tamanda පුද්ගලිකව විනිශ්චය කරගන්න පුළුවන්. ඒ පැවිදි වුණාට පත් වුණාට පස්සේ ওই විදිහේ දේවල් බලන gati ඒක සාසනට අලංකාරයක් නෙවෙයි. ඒකේ ඒ කටන්න අරින්න බැරි කහටක්. ඉතින් ඒ නිසා වතියා ගත්තට එවැනි ශ්‍රමණයන් ගැන නෙවෙයි මේ ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මේ මානවයාගේ තියෙන මනුස්සකම මේ සංඝ සමාජය තුල හොඳට පිපෙන්න ඉඩ තියෙනවා. නමුත් සරුවචනජේ පස්මහා බැලුම් බලනකොට උන්වහන්සේට මෙවැනි අධිකාරී ශක්තියක් ගන්න තමන්ගේ ශාසනයේ කුල ભેදය පිළිබඳව නැත්නම් මේ හතරක් වූ වර්ණ පිළිබඳව කිසිම ભેදයක් නැහැ කියලා ගන්න නම් තමන් උච්ච කුලීන වෙන්න ඕනේ බව උන්වහන්සේ සාමාන්‍ය බුද්ධියෙන් දැනගෙන හිටියා. එන්නතු අව අඩු කුලයක වෙලා ඉඳලා කිව්වනම් මගේ ළඟට ආවට පස්සේ හෝ මම හෝ කිසිම කුලයක් සලකන්නේ නැහැ කියලා ඒක එතකොට කියාවේ වැඩි කුලේ කට්ටිය කියනවා හරි හරි ඉතින් ඕකම තමයි හැම කෙනාම පල්ලෙහා ඉන්න කට්ටිය ඔක්කොමත් එක සම වෙන්න හදුවට අපි කවුදෝ ගණන් ගන්න කියලා. උසස් කුල කට්ටිය ගණන් ගන්නෙම නෑ ඒක දැනගන්නවා මේ තමන් මේ පහත් තත්ත්වේ මකා ගැනීමට කරන මේ උද්ඝෝෂණ ව්‍යාපාරයක්. ඒ නිසා සර්වචනසේ උච්ච කුලීන වෙලා ඉඳලා මේක දේශනා කෙරුවට පස්සේ ඒක බුදුචාන්නාංශය ඒ කියන්නේ පාරමිතා පුරන කාලේ ඉඳලම දන්න දෙයක්. මේ මිනිස්යෙන් අතර මේ පෘථක් ගතිය තමයි එක එක තාරාතිරම් කුල ගෝත්‍ර නම් වශයෙන් තියෙනවා. ඉතින් මේක බුරුම රටේ නෑ. බුරුම රටේ තියෙන්නේ ප්‍රාන්ත 8ක් තියෙනවා. ඒ වගේ මිනිස්සු જાති 8 දෙනෙක් ජීවත් වෙනවා. ඒ 8 දෙනා තමන්ගේ අනන්‍යතාවය රැක ගන්න. කුල ભેදයක් ඇත්තේ නැහැ. එංගලන්තයට ගියාම තියෙන පන්ති ભેදයක්. වැඩ කරන ජනතාව ඊටම වැවිලිකරු කියලා ඒක විශාල වශයෙන්ම තියෙනවා ඔය කවුරු මොනවා කිව්වත් ඒ තාමත් ඒක තියෙනවා. ඉතින් එක එක එක එක තැන්වල මේ වගේ තමන් වෙනම කණ්ඩායමක් වශයෙන් හැදිලා ඒ කණ්ඩායමේ සමගිය වැඩි කරලා ඒකට බලවත් කරලා අනික් අයට වැඩිය තමන් මේ සංවිධාන ශක්තිය අතින් කැපිපෙන්න උත්සාහ කරන ගතිය නිසා තමයි මේ ලෝකයේ මෙච්චර මේ යුද්ධ එහෙම නැත්නම් මේ මේ දේශපාලන අරබුද පරිවරණ ඉන්නේ දේශ සීමා අරබුද කොච්චර දෝ තියෙනවා. ඉතින් තිරිසනුන් අතර නම් තිරිසනුන් අතර ඒ වගේ කැපිපෙන වෙනස්කම් තියෙනවා. ඉතින් සර්වඥාන්සේ සර්වඥතා ඥාණයෙන් විග්‍රහ කළා කියනවා මේ මිනිස්සුන් අතර එහෙම උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට පේන මොනම වෙනසක්වත් නැහැ කියලා. මනසට තියෙන්නේ සමක තත්ත්වයක්. නමුත් මනුෂයාගේ ඒ මොලේ මෝරන්න මෝරන්න එහෙම නැත්නම් පරිණාමයකින් දියුණු වෙන්න වෙන්න වෙන්න අර ඊටාම පටු ඒ වගේ බෙහෙත හදාගෙන ඒ බෙහෙත අනුව එකිනෙකා මනුන් කිරුම් කිරීම මනුෂයාගේ විනෝදාංශයක් වෙලා තියෙනවා. ඉතින් අර උපත් ළමයෙක් පොඩි ළමයෙක් ගත්තාම ඒ ළමයට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නෙක් දුලා කොහොම හරි ඒ දරුවට අරක 6 4 වෙන වයසේදීම කවනවා. කල මෙන්න මේක රකින්න ඕනේ මේකයි උඹේ જાතිය අරකයි මේකයි කියලා අර මේ අර පොඩි එකාට ඒ දිනුනට පස්සේ තු මරණකම් මේක සත්‍යක් මේක මේක ප්‍රകൃතියක් මේක මේ ලෝකේ මේ විශ්වගත තත්වයක් කියලා මරණකම්වත් දන්නේ නැහැ සමහර වෙලාවට. ඒක නිසා පරිණාමය අතින් බැලුවත් මනුෂයාට මේ වගේ වෙනස්කම් වර්ගයක් වෙලා තිනවා. නැත්නම් ඒක ජීවිතයක් කරගෙන බැලුවත් අපිට ඒක හොඳට දකින්න පුළුවන් උපත් අවුරුදු 6ක් විතර යනකම් ළමයෙකුට කිසිම හැඟීමක් නැහැ අනුන් තමන් කියලා හෝ ස්ත්‍රී පුරුෂ කියලා හෝ මේ අම්මා මේ තාත්තා කියලාවත් නැහැ. මොකද 6 4 තේරෙනවයි කියවට පස්සේ අනිවාර්යයෙන්ම කුරුසෙට තියලා එන ගැහුවා වගේ එයා ඒ තමන්ගේ தත්ත්වය රැක තමන්ගේ தත්ත්වය හඳුනා ගන්න වෙලාවෙ ඉඳලා පුදුමාකාර දුකක් විඳින්නේ පුදුමාකාර මානසික ආතතියක් විඳින්නේ පුදුමාකාර අසහනයක් විඳින්නේ මේ මාන්න ආදි චෛතසික නිසා ඉතින් මේක නිසා ඇතිවෙන මේ දුක මේක නිසා ඇතිවෙන මේ වෙහෙස පිළිබඳව හොඳට කල්පනා කරපු කෙනෙක් තමයි ඔය කාල් මාක්ස් තුමා එතුමා ඒ නිසා මේ සමාජවාදී සම සම සමාජ කියන අදහස් ප්‍රසිද්ධ කරුවට පස්සේ ඒක තමයි යාගේ මූල ධර්ම වුණේ ඔක්කොටම වස්තු පොදුවේ අයිති වෙන්න ඕනේ සියලු දෙනාටම සමාන අයිතියක් තියෙන ඔක්කොම සහෝදරයෝ ඔක්කොම සහෝදරියෝ කියලා මේ කොමියුනිස්ට් අදහසක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ මේක විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසයේ ඒ නිදහස පිළිබඳ සටන තියෙනවා 30 ගණන් 40 ගණන් විතර වෙනකොට ලාංකේය සමාජයේ මේ ලනුව වැඩියෙන්ම කෑවේ භික්ෂු පිරිස. භික්ෂු පිරිස තමයි ඉදිරිපත් කළා කිව්වේ මේක තමයි බුදුරජාන් වහන්සේ කිව්වේ අපේ තියෙන මේ ආනන්දතාවය නැති වෙන්න ඕන අපි සියලු දෙනා මේ සම සමාජ තත්ත්වෙට එන්න ඕනේ. ඒක නිසා මේ කොමියුනිස්ට් ධර්මය පිළිබඳව ප්‍රසිද්ධිය එළියට බහැලා සටන් කරා ඔය නංපංග පවා හදුවේ භික්ෂුන් වහන්සේලා තමයි. සමාදන් එකතු කරේ භික්ෂුන් වහන්සේලා තමයි. හිතුවා මේ තරුවචාන්සේ පෙන්වන විදිහට මේ සියල්ලවන් අතර සහෝදරය කියාගෙන ඉන්න එක හොඳයි කියලා. නමුත් ඇත්තටම ගිය අපි දන්නෝ සීතල යුද්ධය ඇවිල්ලා ඕක කඩාගෙන යනකම්ම පුදුමාකාර විදිහේ බලයක් බවටපත් වුණා. ඒ කොමියුනිස්ට් ධර්මයේ. මොකද ඒක ඇත්තට සුන්දරත්වයක් තියෙනවා සීල දිනාම සමෝසෙ ගත කරනවා නම් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් පවචින දත්යන් අනුව අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති මනුස්සයර කන්න. නමුත් 140කට වැඩිය රැට බුදියන්නේ කන්න නැතුව. ඒ මොකද මේ 10ක් පිරිස ලෝකයේ මුළු ලෝකයේ තියෙන වස්තු වලින් 90ක් පරිභෝග කරනවා. ඉතුරු 90%ටම සිද්ධ වෙන්නේ අර ඉතුරුනේ 110 බෙදාගෙන ඛණ්ඩනේ උලා ඛණ්ඩ. ඉතින් අර මුල් 90ක් වස්තු පරිභෝග කරන අර 10 දෙනා සම්පූර්ණ පාලක පක්ෂයක් වාටපත් වෙලා තිනවා. ඒගොල්ලෝ සෑම නීතියක්ම හදන්නේ, සෑම සාධාරණීකරණයක්ම කරන්නේ, සෑම ව්‍යවස්ථාවක්ම හදන්නේ අර 90 එහෙමම හිර කරලා ඒගොල්ලන්ට අර පොතුලේව කාලා, උලා කාලා ජීවත් වෙන ලෝකයක් මේ තියෙන්නේ. ඕක තමයි අපි මේ දේශපාලන කියන්නේ. ඕක තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඕක තමයි අපි මේ විල්ලාජන්ත්‍ර ශිෂ්ටාචාරය කියන්නේ. ඉතින් මේකට විරුද්ධව අර කොමියුනිස්ට් ආර්මය යනකොට ඉතින් උග දෙනෙක් හිතුවා මේක ඇත්තටම ඒ වගේ සමතුලිත සමබර දෙයක් කියලා. නමුත් අන්තිමට ඒක ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සු නොකරන තිරිසන් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ දේශපාලන බලය, දේශපාලන අදහස, දේශපාලන මේ සන්දර්භයේ ලෝකෙට ඉදිරිපත් කරන්න. අන්තිමට ඒකට පෙරදුනාට පස්සේ තමයි තේරෙන්නේ මේවා නිකන් හිතින් හිතාගත්ත mati නමුත් අපිට සිද්ධ වෙනවා එවැනි අසාර්ථක කොමියුනිස්ට් ධර්මයක් තියේදී මේ සරුවඥාන්සේ විස්තර කරන පැවිදි වුණාට පස්සේ තියල්ලන් අතර තියෙන මේ සමබර භාවයත් පරමාර්ථ ධර්මත් සම්මුති ධර්මත් අතර අපි කොහොමද සරුවඥාන්සේ ප්‍රමාණ කරන්නේ? අපි කොහොමද ධර්මයේ නෛර්යානියත් තේරුම් ගන්නේ? අපි කොහොමද භික්ෂු සමාජය ප්‍රමාණ කරන්නේ? ජීව වේවා පැවිදි වේවා ඊට පස්සේ කොහොමද නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යන්නේ කියන එක සලකා බැලුවොත් පේන තියෙනවා සරුවචනංශය අර වගේ පාටු අදහසකින් දේශපාලන වාසි ලබා ගන්න කරපු එකක් නෙවෙයි. උන්වහන්සේ දැකලා තියෙන ප්‍රകൃතියෙන් මිනිසයා සමානයි. මේ වෙන් කරන්නේ විකෘතිය. එහෙම නැත්නම් කෙලස් කියලා කියන ඔකට තමයි. කෙලස් හඳුනාගත්තේ නැති තාක්කල් තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් අපි සටන් කරනවා. කවදා හෝ කෙලස් කෙලස් සංසංගතව ගත්ත පස්සේ අපි ආපහු යනවා ගෙදරට හිටපු තැනට ගියාර වර්ෂේ අපි සාමාන්‍ය සූත්‍ර පිටකේ උඟාක් වෙලාවට හමාර කරන්නේ ඒ ਸਰවඥාස ළඟට ගිහිල්ලා කමඨාණක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේට දීපු කමඨාණේ අපත අපමත්තෝ පහිතත්තෝ ඒ වූපකට්ටෝ අල්පමාදව ප්‍රධාන වීර්ය සහිතව පැත්ත කරලා බණ භාවනා කරලා ආර්යයන් මේ රහතන් වහන්සේලා අතර තවත් කෙනෙක් බවට පත් වුණා කියන්නේ. රහතන් වහන්සේලා කියන පූල් එකට වැටුණා. ඒ ගමන ඒ අතර තවත් කෙනෙක් බවට පත් වුණා. ඒ කියන්නේ එයාගේ අනන්‍යතාවය නැතිලා ගියා. ඉතින් ඒක ඒ සූත්‍ර ලුංගාක් වෙලාට සඳහන් කරනවා රහතන් වහන්සේලා අතර තවත් කෙනෙක් වාටපත් උනායි කියලා. ඉතින් ඔය ගිහිව ඉඳගෙන ගිහිව කියනකට තේරෙන මම පාවිච්චි කරන කෘතඥව ඉඳගෙන හිතා ගන්න අමාරුයි කෙනෙකුට මේක නිවන කියලා හිතන්න පුළුවන් වෙයිද කියලා. මේක මේ මේ ධර්ම විනය අවසානයේ මේකයි කියලා හිතා ගන්න පුළුවන්ද කියන එක හරි අමාරුයි. මොකද තර්කයට අහුවෙන්නේ නැති තැනක් මෙතන තියෙන්නේ. මේ නිවන් ලැබනවායි කියලා කියන්නේ ඒ தත්වෙට බිය ගිය අනික් අයත් අතර තමයි සැඟවි ගන්න. තමන් දිය වෙලා යනවා. තමන් ගන්න නිසාවේ නැතිලා යනවා. තවත් කෙනෙක් බවටපත් වෙනවා. අඟ උස්සන්න යන්නේ නැහැ ඊට පස්සේ. අnder බණ්ඩ යන්නේ නැහැ ඊට පස්සේ. කියා පාණ්ඩ යන්නේ නැහැ. ඒ තලයේ කෙනෙක් බවටපත් වෙනවා. ගඟක් ගිහලා මොහොතට ජී වෙනවා කියන එක තමයි ඒ නිසා මාර්ග ඥාණයට විස්තර කරලා පෙන්නන්නේ තේරෙන්නේ කෙනෙකුට ඒ මොහොතට දිය වෙන තැන. ඒ මොහොතට දිය වෙන තැනට සිංහල වචනයක් පාවිච්චි කරනවා සිලිලාරේ කියලා. මොහොතේ තියෙන ගතිය කියන සිලිලාරේ කියලා. සිලිලාර කියන්නේ ඊතරෝම රැලි නගමේ එහෙමම තියෙනවා. ගඟක් වගේ ගලන්නේ නැහැ මොහොත. ගඟක තියෙන ගැල්ම මොහොතේ තියෙන සිලිලාරේ නිසා නිවනත් සමහරට විචතර කරනවා නිවන ලබන අත්දැකීම නිකන් සිලිලාරයක් කියලා. නමුත් එතෙන්ට කිට්ටු කරනකොට තමයි ඒක ඇත්තට වටිනාකම තේරෙන්නේ. එහෙම නැත්නම් අපේ මනස හැදිලා තියෙන්නෙම මේ පටුත්වය හරහා ඒකම තමයි පෘ탁 කියලා ගැතෙන් පාවිච්චි කරන්නේ. පෘ탁 පෘ탁 කියලා කියන්නේ වෙන් වෙන් කොට මගේ අවශ්‍යතාවය, මගේ රුචිය, මගේ මේ ප්‍රමාණය, මගේ ගුණාත්මය ඒ සඳහා මම සටන් කරනවා. ඒ සටන තියෙන තාකල් කෙලස් කියනවා කිලෝරක් නැහැ. තණ්හා වශයෙන් කිලෝරක් නැහැ. දිට්ඨි වශයෙන් මාන වශයෙන් කෙලවරක් නෑ දිට්ඨි වශයෙන් කෙලවරක් නෑ. ඉතින් එහෙව් පරිසරයක එහෙව් අධ්‍යාපනයක් වල එහෙව් දෙමාපියන ජාතක වෙලා එහෙව් සමාජික ජීවත් වෙද්දී එහෙව් ලේමස් සහිත කෙනෙක් කොහොමද මේ අනන්‍යතාවෙ නැති කරලා ආර්යයන් වහන්සේලා අතර තවත් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා කියන එක ඉතින් හැබෑ වෙනසක් තමයි. ඒ නිසා උගෝදෙනෙක් විතර මේක කරන්න බෑ කියලා. දේව නිර්වාණ නම් කොහොමඩක්වත් බෑ. මොකද දෙයයන්ාංශයෙන් වෙන් වෙන් වශයෙන් මරලා මවලා තියෙන්නේ ආය එකතු කරන්න ඒක දෙයියා තේමයි තියෙන්නේ. මොකද ਸਰුවචනාංශයේ සඳහන් කරන මේ එකට සමානව ඉපදින මේ සතා, මනුෂ්‍යයා කියන සතා තමා තමන් වශයෙන් කොටු කරගෙන තමගේ පවුල කියලා කොටු කරන මගේ ගම කියලා කොටු කරන මගේ සමාජය කියලා කොටු කරන මගේ ජාතිය කියලා කොටු කරගෙන මේ එකිනෙකාට නීව ගන්න ගතිය විරිත්ත ගන්න ගතිය රණ්ඩු කරන ගතිය මැවිල්ලක් නම් බුදුරජාණන්ස් කියලා තියෙනවා මවලා තියෙන දුකක් කියලා. ඒකට නිර්මාපක කියන්න බෑ උට කියන්න තියෙන විනාශකයයි කියලා. බුදුරජාණන්ස් කියන මේ මැවීම කාර්ය කවුරක්වත් නෙවෙයි අවිද්‍යාව කියලා. එහෙම නැත්නම් කෙලස් ටිකක්. කවදා හෝ අපි කෙලස් දකින්න දකින්න කෙලස් වල ක්‍රියාකාරීත්වය දකින්න දකින්න වෙන්නේ අපි සාමාන්‍ය කල්යාණ මිත්‍රයන් අතර එහෙම නැත්නම් සුතව ආර්ය ශාවකයන් අතර දී වෙන්න පටන් ගන්නවා. අපේ අනන්‍යතාවයේ දී කළා හරිනවා. බොහෝම සන්තෝෂෙන් අපි කියනවා මේ කල්යාණ මිත්‍රයන් අතර මමත් කෙනෙක්. මම අයියා වෙන්න හදනව නෙමෙයි මුදුන වෙන්න හදනව නෙමෙයි ගරු වෙන්න හදනව නෙමෙයි. මට මතකයි අපි පුංචි කාලේ හොඳටම කොල්ලෝ කාලේ ඒ මලකෙවල් වලට යනවා, කමත් වලට යනවා මේ කොළපා ගන්න ආරෙමේ ඉතින් කයියට යනවා ගෝයන් කපන්න ආරෙමේ අපි කීප දෙනෙක් හිටියා ගියලෙවල මේ පිරිසේ කවුද මුදුන වෙන්න හදන්නේ කියලා බලන්න. දරුව වෙන්න හදන්නේ කවුද කියලා බලන්නේ. සමහර ඉන්නවා ඒකමයි ඒගොල්ලන්ට ඕන කරන්නේ. ගියාට පස්සේ එතන ඒ ගරු චරිතය රඟපාන්න ඕන. ඉතින් මේ පැත්තකටලා ඉන්න අපිට පුදුම හිනාවක් යන්න පටන් ගන්නවා. අපි සමහරවට නම දාලම තුන යා ගරු. එයාගේ නමම ගරුම තමයි. එහෙම නැත්නම් අයිය වෙන්න හදනවා. ඒක දකින්නකොටම තේරෙනවා මේ මනසට ලෙඩේ නම් කොහොමඩක්වත් හනිප කරන්න බෑ. ගිය ඕන තැනක. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොටත් හිටියා එහෙම ගරු වෙන එකේ එතනම මහින්සේ කිව්වා අර නම කියලා එයාට බලු අසුචියක් තිබ්බත් උඩ තමයි ඉන්න ඕනේ කිව්වා. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ ගොඩේ හරි උඩ හිටපුවාම වෙන මොකක්වත් ඕනේ ඉතින් මේක තමයි මේක නැති එක්කෙනෙක්වත් නැහැ. අපි මේ එක්කෙනෙක් අල්ලගෙන ගරු කරන්න හැදුවට එක්කෙනෙක් කරගෙන මේ අයිය කරන්න හැදුවට එහෙම ගතියක් නැතුව මේ පෘථග්ජනකම රකින්න බෑ. එහෙම ගතියක් නැතුව මේ අනන්‍යතාවය රකින්න බෑ. අපි පුදුමාකාර හීනෙමුත් ඔක කරනවා. හැබැයි නෙවෙයි හීනෙමුත් අපි මේ කැපිපෙන්න උත්සාහ කරන ගතියක් තියෙන්නේ. මේක තියා බලනකොට මේ කෙලෙස් වල වැඩපිළිවෙල ඇත්තටම සාධාරණයි කෙනෙකුට හිතන්න මේක නම් කඩන්න බැරි වෙයි කියලා. ඉතින් මම මේ උත්සාහ කරන්නේ මේ ධර්ම දේශනා හැටියට මේක ටික ටික අපි කඩන හැටි. නැත්නම් සර්වචනාතිකමේ විපස්සනා වෙදී මේක ඉරට කූරු මිටියක් ඉලපතක් මිටිය පිටින් කඩන්න බෑ එක එක අරගෙන කඩනවා නලාකාරංග කුංජරෝ කියලා කියන්නේ බටකොටු වලින් හදපු ගයක් ඇතෙක් එක එක ඇදලා කඩන්නා වගේ මේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන වචන දෙක තමයි තාක්ෂණිකව පාවිච්චි කරන්නේ ඕනම මේ ලෝකේ තියෙන වස්තුවක නාම වේවා රූප වේවා එයාට ආවේනික පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා අපි යාට අනිතිකනයි වෙන් කර ගන්න පුළුවන් අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි හොඳට විනිවිද බැලුවොත් යාට පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ මෙතෙක් අපි හදාරපු නැති සියල්ලත් එක්ක සමානකමකුත් තියෙනවා. ඉතින් මේ භාවනා ජීවිතේ සම්පූර්ණ ගමන තියෙන්නේ මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණේ පමණයි. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මොකද හේතුව අපේ මුළු ඉතිහාසයේ භූගෝලයේ ප්‍රජාචාරයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සේරම පටන් ගන්නෙත් පෞද්ගලික ලක්ෂණෙන් ඉවර වෙන්නෙත් පෞද්ගලික ලක්ෂණෙන්. කවදාකවත් අපි කැමති නෑ කිසිම විෂයක් කරා පොදු ලක්ෂණයට යන්න. ඒ නිසා ලෝකායත විෂය අපි අංශභාග කරනවා. අපි උම්මත්තක කරනවා. අපේ මනස සම්පූර්ණ විකෘති කරනවා. එහෙම විකෘති වෙලා දැනට ඇත්තටම වයර් මාරු වෙච්ච මොලයක් තියෙනවා අපිට දැන්. ඉතින් මේක හරහා අපි මේ පෞද්ගල ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යන්න හදනකොට අද සෑහෙන කැපකිරීමක් කරන්න තියෙනවා සෑහෙන සුතමේ ඥානකුත් ඕනේ සෑහෙන චින්තාමේ ඥානකුත් ඕනේ භාවනාත් කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සුන් අතර හතර වර්ගකින් ඇවිල්ලා පැවිදි වෙනවා කියන එක <coughs> විශාල රූපකය නැත්නම් නිදර්ශන වශයෙන් ගත්තාම අපිට භාවනා විදිහ අපිට කරන්න වෙන්නේ මේ ලෝකේ තියෙන රූප ධර්ම හැම දෙයක්ම තව එකකින් එකට හඳුනා ගැනීම සඳහා ඒකට ආවේනික නමක් තියෙනවා ඒකට ආවේනික සටහනක් තියෙනවා ඒකට ආවේනික ආකාරයක් තියෙනවා සමහර ලාවට මේක වර්ණ సంతාන කියලාත් කියනවා ඒක වෙන් වෙන් වශයෙන් ගොඩක් දන්නවනම් ගොඩක් බහුසුත භාවයේ තියෙනවා කියලායි ලෝකේ උගන්වන්නේ එක එක දේවල් වෙන් වෙන් වශයෙන් හඳුනන මේ කැලේට ගිහලා හැම ගහම අඳුරන්න පුළුවන් නම් ආයක බොහොම හොඳ ආයුර්වේද දැනුමක් කියනවා. ආහස බල්ල හැම තරුවක්ම වෙන් වෙන් කරලා හඳුනන්න පුළුවන් නම් හොඳ නස්සස්තරකාරී කියලා කියනවා. පොළොව බල්ල මේ එක එක පස්ජාති මේකයි මේකයි මේකයි මේකයි මේකයි කියලා හඳුනන්න පුළුවන් නම් අහොඳ බහුවිද්‍යාඥයෙක් කියලා කියනවා. වතුර ಜಾති, සතු ಜಾති, විෂ බීජ ಜಾති, නං වණං මේවා සේරම වර්ගීකරගෙන කරගෙන කරගෙන යනවා බුදුරජාණන් වහන්සේ වර එක උපහාසයක් කියලා තියෙනවා මේ ඔක්කොම වර්ග කරන විතරනේ අපි එකකින් නමකුත් දානවා මේ ලෝකේ නමක් නමකින් කෙලෙසිච්ච නැති කිසි වස්තුවක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා නමක් දාපු පමණින්ම අපි මේ වස්තුවත් එක්ක අමතර සම්බන්ධකමක් ඇති කරගන්නවා මොකකට හරි නමක් නැත්නම් අපිට නමක් නැති එකක් කියලා හරි කියනවා. එනිසා නමක් නැති දෙයකට ගියාම අපිට වෙනවා අපි අසරණ වුණා, ඉවර වුණා, කියා ගන්න බැරි වුණා, භාෂාව වැඩ කරන්නේ අපි නිකන් නිකමෙක් බවට, බහුසුදු භාවේ නැති කෙනෙක් බවට පත් වෙන නිසා එතන තමයි අපි පරදින තැන. එනිසා අපි ඉක්මනටම කරන්න එකට නමක් දාන එක තමයි. මේ ලෝකේ මේ වෙනකොට කැලිසිලා ඉවරයි. හැම වස්තුවකටම නමක් තියෙනවා. හැම වස්තුවකම රූප ධර්ම ගත්තාම සටහනක් තියෙනවා ආකාරයක් තියෙනවා. ඉතින් ওই පහුගිය අවුරුදු 300 ඔක ඉස්ලාම ඔය මේ නවීන විද්‍යාව ගැන දැන් කතා කරනකොට කතා කරන්නේ ඩිස්කාර්ඩ්ගේ තීන්දුව අනුව ඒ රූප ධර්ම විද්‍යාවට අයිති නාම ධර්ම පල්ලියට අයිති නාම ධර්ම හදන්න යන්න එපා විද්‍යාඥයා කරන්න තියෙන රූප ධර්ම විතර ඒව පුළුවන් තරම් වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා හඳුනාගෙන එක එකක් ඉගෙන ගැනීමේ මුල් ලෝකෙම ඉගෙන ගන්න වැඩපිළිවෙලක් තමයි කරගෙන ගියේ. ඉස්ලාම එයා තමයි ඔය දෙක වෙන් කළා නාම ධර්ම පැත්තකට තිබ්බා ඒක ආගමට බාර දෙන්නේ ඔය গুপ্ত දේවල් ඒවා බොරු ඒවා පචයි ඒවා කවදාකවත් ඔප්පු කරන්න බෑ. ඒක පිස්සන්ඩයි දෙයක්. එහෙම නැත්නම් ඒක උත්තරමයි ශ්‍රේෂ්ඨයි ඒක අපිට අයිති නැහැ. විද්‍යාඥයන්ට තියෙන රූප ධර්ම විතරයි. ඒව පුළුවන් තරම් වර්ණ සංඨානනෝ වෙන් කරන වෙන් කරන ගියා. ඒක වැදගත් පියවරක් ඊට පස්සේ ඔය අයිසෙක් නිව්ටන් තුමා තිබ්බා. ඒ රූප ධර්ම වැඩ කරන මෙන්න මේ ක්‍රමයටයි න්‍යාය ධර්ම තුනක් දාලා කිව්වා. ඒ න්‍යාය ධර්ම වලින් පිට මොකක්වත් නැහැ. කොච්චර දුරට කියලා නම් අපි හන්දටත් ගියා, අඟහරු ලෝකෙටත් ගියා. නමුත් අවාසනාවට හෝ වාසනාවට ඔය රූප ධර්ම වල හැම එකකින්ම ගත්ත කොයි එක ගත්තත් හයිඩ්‍රජන් ගත්තත් හීලියම් ගත්තත් තඹ ගත්තත් පිත්තල ගත්තත් රත්තරන් ගත්තත් කඩන කඩන ගියාට පස්සේ තේරෙන පටන් ගත්ත මේ ඔක්කොම හැදිලා තියෙන්නේ පුංචි ඒකකයකින් ඉසලා අණුව කිව්වා කලාප කිව්වා ඊට පස්සේ අණුව කිව්වා ඊට පස්සේ පරමාණු කිව්වා දැන් අරබන්වත් කැඩුවට පස්සේ ඊටාම පුංචි සබ් ඇටොමික් පාටිකල්ස් එහෙම නැත්නම් අණුවටත් වැඩිය පුංචි කය වලට යන්නේ ඒ වගේ පේනවා හැම එකෙම සමානකමක් මේක තමයි මේ අපි අද සාක්ෂි දරන විද්‍යාවට වෙලා තියෙන හෙනේ. දෙදරුම් කාලා තියෙන. ඉස්සෙල්ලා විද්‍යාව මේ අවුරුදු අතරම 200 300 200ක්ම දේවල් වෙන් කර කර පෞද්ගලික ලක්ෂණ හඳුනා ගනිමින් ඉතින් අපි අපි ඉස්කෝලේ යන කාලේ කටපාඩම් කරන්න ඕනේ ආවර්තිතාවගුව. කටපාඩම් කරන්න ගිහලා ඒකක් අහුවට පස්සේ ඒකෙදි ඒකේ ඇටියට මේ අලකි මුලකි විස්තර ජාතකේ ලිව්වනම් විභාගේ ලකුණු හම්බ වෙනවා. බොටනි ගැන ඉගෙන ගන්නකොට ඒ හරියටම නමක් දෙනවා පද දෙකකින් දීලා ඒ ගහට ආවින එක මල් මෙහෙමයි කොළ මෙහෙමයි මුල් මෙහෙමයි පොතු මෙහෙමයි ඉතින් ඒක දන්නවනම් බොටනි දාන ඒ කියන්නේ උද්භිද විද්‍යාව දාන සත්තු ගැන කිව්වහම හරියට නම් කරලා වර්ගීකරණයක් කරලා ඒ සතා වෙන් කරගෙන ඒ සතා පරිණාමය කොතනද ඉන්නේ ඔය තමයි විශ්යන් කරගෙන කරන්නේ. දැන් අර නරකෙන් හරි හොඳින් හරි කඩන කඩන කඩන කියලා පුංචි අංශවල ගියාට පස්සේ මෙව අතර කැටිත්තේ එහෙම නැත්නම් අපි කියන ඝනේ එහෙම නැත්නම් කලාපයේ ආවේනික ලක්ෂණ තිබුණාට අන්තිම කුඩා අංශුවට ගියාම සමාන ලක්ෂණ පහළ වෙන්න පටන් අරගත්තා. මේ දෙක තමයි මම මේ උත්සාහ කරන්න විචාර කරන්න උත්සාහ කරේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කිය. බැලුව බැලමට රිද්දම ගත්තොත්, කැටිත්තම ගත්තොත්, ඝණය ගත්තොත්, කලාපේ ගත්තොත් ඒකට තියෙනවා පෞද්ගලික ලක්ෂණ. ඊටාම කුඩා අංශුර කඩන කඩන කඩන ගියාම අර අනන්‍යතාවයේ දී වෙලා මේක නිකන් ශක්ති සමුද්‍රයක්. ශක්ති සංස්ථිති නීමේ කියලා එකක් හදාගත්තා. ඒ සමුද්‍රය හැමදාම ඒකාකාරයි. මේ ලෝකෙන් ශක්තිය පිට වෙන්නෙත් නැහැ. මේ ශක්තිය එන්නෙත් නැහැ. ඒ ශක්තිය අතර සම්මුතියක් තියෙනවා. ශක්ති මාරු වගයක් වෙනවා කියන එක 100 අවුරුදු 100 ගාන ඉස්සලා විද්‍යාව හොයාගත්ත දෙයක්. ඉතින් මෙන්න මේ ශක්ති සමුද්‍රයත් ඒක සතෙක් හෝ රූපයක් හෝ ගහක් හෝ මලක් හෝ සමලයක් බවට පත් වුණාට පස්සේ ඒකේ තියෙන අනන්‍යතාවයත් එක්ක බලපුවාම විද්‍යාව මෙච්චර කල් අන්ධ වෙලා තිබුණා ඒක ගහක්, ඒක මලක්, එහෙම නැත්නම් සතෙක් මෙහෙමයි මෙහෙමයි කියලා වර්ගීකරණය කරනවා. නමුත් අර එකක් දිගේ ගැඹුරට පීලා කරගෙන කරගෙන යනකොට පුදුමාකාර අසරණතාවකටපත් වුණා මෙතෙක් කරගෙන ආපු සේරම අර පොඩි ළමයෙක් අඳුරන්නේ නැතුව ලෝකේ අඳුරන්නේ නැතුව කරන්න ගිය නාමකරණයක් විතරයි මේ මූලික පදාර්ථය දිහා බලනකොට මේවා සේරම සමානයි. සේරම සමාන දෙකින් තමයි මේ විචිත්‍රත්වය ඇතිවලා තියෙන්නේ කියන එක දැන් කියන්න ගියාම විද්‍යාවේ ඔළුවට එන ගහලා තියෙන්නේ. කත් කඩකට පැයිලා ගිහිලා තියෙන්නේ. හැබැයි කාටවත් කියා ගන්න බැරි තරම් ඒක මේ මේ විලිලැජ්ජාවක් බාටපත් වෙලා තියෙනවා දැන්. මොකද ඒ තරම්ම පරමාර්ථ සත්‍යයක් කියන ආපුදී ඒ ගොල්ල විසින්ම නෑ ඒක පචයක් කියලා කියාගෙන කියාගෙන යනවා. හැබැයි වෙලා තියෙන්නේ මහ ලොකු දෙයක් උත් නෙමෙයි. ඇත්තට හොඳක් වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ මේ පෞද්ගලික හොයාගත්ත ලක්ෂණවල හරහා බැලුවොත් විනිවිද බැලුවොත් අතුලාන්තේ බැලුවොත් සමාන දෙයකින් තමයි වෙලා තියෙන්නේ. මේක බුදුරජාන් වහන්සේ ඔය විශාල යන්ත්‍රාගාර හදාගෙන පරිේශනාගාර හදාන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදාන ටෙලස්කෝප් හදාන නෙවෙයි කිරුවේ. උන්වහන්සේ කිරුවේ සතියේ. එකම චෛතසිකයයි ඍජු කරගත්තේ මේ සතියට ලක් කරා. දැන් අපි මේ කියපු පසුබිමේ ඉඳලා ආනාපාන සතියට දාලා බලමු. ආනාපාන සතියේදී සරුවචනාංශය කියනවා සියලු දේවල් බහතබලා රූප බලන එක බහතබලා ශබ්ද අහන එක බහතබලා ගන්ධ රස පහතබලා අනිකුත් කයේ පහස බහතබලා හිතින් හිතවිලි හිතන්නේ තතු මේ කයට ලැබෙන හුස්ම වදිනකොට ලැබෙන පහසක් තියෙනවනේ හැපීමක් කියලා අත්දකින්නවා කියලා අත්විඳිනවයි කියලා පිරිමැදෙනවයි කියලා අන්න ඒක විතරක්. ඒකට පමණක්ම සතිය පිහිටවන්නේ කියලා. ආනාපාන සති. නැත්තම් සතෝ අස්ස සති සතෝ පස්ස සති. සීයෙන් යුක්ත ආස්වාස කරා සීයෙන් යුක්ත ප්‍රසවාස කරා. ප්‍රසවාස කරලා අපි ළඟ දැනට දිනු කරන ආපෝ සම්මුති ඥානයක් තියෙනවනේ. එහෙම නැත්තම් මේ වෙන්කොට හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරපු ඥානයක් මේකට විතක්කේ කියලා කියන්න පුළුවන් සම්මා සංකප්ප කියලා කියන්න පුළුවන් මානසිකාරය කියලා කියන්න පුළුවන් මානසිකාරයේ යොදවලා බලන්න කියනවා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ හෝ වෙන් කළ දැක ගන්න. අරක හුද්දටම තියුණු කරලා බලන්න කියලා කියනවා මේ විචක්ෂණ බුද්ධිය නැත්නම් ਵਿਚාරය නැත්නම් සම්මා සංකප්පය මානසිකාරේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා. දැක්කනම් අපිට කියන්න පුළුවන් ආ මගේ හිත සද්දක නෙවෙයි තියෙන්නේ. වේදනාවක නෙවෙයි තියෙන්නේ. හිතවිල්ලක නෙවෙයි දැන් ආනපානේ. මොකද මට හරියට කියන්න පුළුවන්. හුස්ම ගන්න වෙලාවේදී ගන්න හුස්ම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. එයාට පුද්ගලික ලක්ෂණ මෙහෙමයි. පිට කරන වෙලාවේදී පිට කරන හුස්මේ ලක්ෂණ මෙහෙමයි කියලා දීර්ඝ ආස්වාසය, දීර්ඝ ප්‍රස්වාසය. ඊට පස්සේ මේක හොඳට ඒ එයාගේ අත්‍යන්ත ලක්ෂණ බලමින් පෞද්ගලික ලක්ෂණ බලමින් සලක්ෂණ බලමින් පච්චත්ත ලක්ෂණ බලමින් ස්වභාව ලක්ෂණ බලමින් ගති බලමින් කරන්නේදී යෝගාවචරයට පුදුම විදිය මෙහෙවීමක් කමඨාන් සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් සහ බණ කීමෙන් උගන්වනවා. මේ සඳහා ඉස්සල්ලාම කරන්න ඕන තමයි ආනපාන හාද කරගන්නවා. මේචල් කරගන්නවා. කීකරු කරගන්නවා. ආම්බාම් කරගන්නවා. කළ මේ පෞද්ගලික ලක්ෂණ පුළුවන් තරම් විස්තර සහිතව බලන්න කියලා. 11 ආකාරයක් තියෙනවා කියලා කරනවා ආනාපානේ 11 ආකාරයෙන් බලන්න කියලා කියනවා. ආනාපානේ එnde ඉස්සරලා ගිහිල්ලා ආනාපානේ දිහා බලහින්පම මේක අනාගත අවස්ථාව කියලා පෙන්වනවා. හොඳට ගොරෝසු ආනාපානේ යනකොට බලන්නේ කියන වර්තමාන වශයෙන් ආනාපානේ බලනවා කියලා. ආය ප්‍රසවාසය ඉවර වුණත් ඒක දිහා අවධානය ගිලිහෙන්නේ නැතුව ගියේ ඒක දිහා ආදරයෙන් සාතරයෙන් බලහින් කියන අතීත අවස්ථාව කියලා. නැත්නම් ආනපනේ මුල මැදක බලන්නේ කියලා. අතීත වශයෙන් අනාගත වශයෙන් ප්‍රත්‍යুৎපන්න වශයෙන්. ඊට පස්සේ ගොරෝසු ආනපනේ බලන්න කියලා කියනවා. ඒක ටික වෙලා කරන සිවුම් වෙනනට ඒක තව ආකාරයක්. සමහර වෙලාවට මේ පටන් ගන්නකොට තිබුණේ නාසිකාග්‍රේ මේ අජ්ජත් කයේ ආනපනේ වැටෙනවා. හොඳට භාවනා කරනකොට ඒක මේ බම්බයක් දෙකක් ඉස්සරහින් වගේ පිට කෙනෙක් හුස්ම ගන්නවා වගේ පිට තිබිලත් වැටේනවා. සමහර වෙලාවට ඒ නාසිකාග්‍රේ තිබුණ එක නහය මැද දිගේ මොළේ මැදට යන වගේ තේරෙනවා. ලං වෙනවා. ළඟින් ළඟට ළඟින් ළඟට සමහරට ඈතින් ඈතට යනවත් තේරෙනවා. සමහරට බොහොම ප්‍රියයි ආස්වාසය ආස්වාදයක් විදිහට වැටෙනවා. සමහරලාට පේනකින් තියෙනවා තමයි ඉති ඕක බල්ල කාටද හරියන්නේ. කොහොම හුස්ම බලන් නිවන් දකින්න පුළුවන්ද කියලා ඒක තුච්ච කළ වෙලාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන්ස කියනවා මේ ඔක්කොම වටිනා වාගේ කළ යුතු ස්වභාව මේ සේරම බලන්න කියලා. ඉතින් බලාන යනකොට සුද්ධ අයිසෙක් නිව්ටන් කියපු කතාව තමයි බුදුහාමර කියන්නේ තන්නේ කර භෞතික විද්‍යාව උගන්වන්නේ. හොඳට වෙන වැඩ ඔක්කොම අතහැරලා හුස්මට විතරක් හිත යොදලා නැත්නම් අපි කියනවා නම් පිම්බීම හැකිලිම බලනවා පිම්බීම හැකිලිම විතරක් අරගෙන පිම්බීමෙන් හැකිලිම වෙන හැටි ආස්වාසයෙන් ප්‍රස්වාස වෙන හැටි ආස්වාසයේ මුලින් මැදින් අගට වෙන හැටි ප්‍රශ්වාසයේ මුලින් මැදින් අගට වෙන්නේ නැටි ආදි වශයෙන් මේ විස්තර බලානේ යනකොට යනකොට යනකොට යෝගාවචරයාගේ සතිය පිරිපුම් බව දක්ෂකම එහෙම නැත්නම් ඒකේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කොච්චර තොරතුරු ගන්න පුළුවන්ද කියන එකයි මේ තොරතුරු වලට කියන බුරුපසාංශ කියන්නේ ධර්ම ඕජාව කියලා ධර්ම රසය වැඩි වෙලා ආනාපානෙ හිටියනම් ආනාපානේ සේරම විස්තර කියන්න පුළුවන් නම් ආයෙ එhmeනම් අපි ආනාපානට ගරු කරලා තියෙනවා. අපි භාවනා හරි ගිහලා තියෙනවා සතිය වැටලා තියෙනවා මේ වැටෙන වෙලාවේදී මුල් අවස්ථාවේදී යෝගාවචරයට දකින්න හම්බෙන ලක්ෂණ වලට කියන්නේ සොලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් භාව ලක්ෂණ එහෙම නැත්නම් ගති කියන ඉතින් මේක අර ගුරුවරයා කියන නිසාම ගෞරවයෙන් සද්ධාවෙන් කරගෙන යනකොට යොදන යොදන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන් ගත්ත මූල කර්මස්ථානයේ අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග හොන්තට තේරුම් අරගන්න පුළුවන් හැබැයි මේක මේ විදියට බලන්න පුළුවන් තරම් පුංචි පුංචි කර කර උත්සන්න කර කර ආසන්න කර කර හැකිතාක් වෙලා බලන ඉන්නකොට මේ gediye දිහා මේ ඝණය දිහා මේ කලාපේ දිහා මේ රිත්ත දිහා නැත්නම් මේ සම්පූර්ණ ආස්වාසය කියන ක්‍රියාවලියදී බලන ඉන්නකොට බුදුරජාන් වහන්සේ දන්න කාරණාව සිද්ධ වෙනවා මේකේ තියෙන මේ විස්තර ලං වෙන්න වෙන්න වෙන්න කිට්ටු වෙන්න වෙන්න වෙන්න උච්චන්න වෙන්න වෙන්න වෙන්න බොහෝ වෙලා බලන්න බලන්න බලන්න මේක හරහා බලන ගතියකට යන්න පටන් ගන්නවා. හුස්ම හරහා බලන ගතියකට යන්න පටන් අර ගන්නවා. එහෙම බලාගෙන බලාගෙන යනකොට නිකන් යෝගාවචරයට වැටෙන්නේ හරහා බලන්න යනකොට ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස අඩු වේගන අඩු වේගන යනවා වගේ. ඉස්සලා තිබුණා හොඳටම ආස්වාසේ මේ ලකුණු ප්‍රස්වාසේ මේ ලකුණු කියලා. ඒ ක්‍රම විශේෂණය කරන. ඒකම ඒකටම අවධානය යොමු කරන බලාන බලාන යනකොට වැඩි වෙලා ආස්වාසත් එක්ක ඉන්නකොට උච්චන්නව බලනකොට ආසන්නව බලනකොට ඇඟට නොදැනි. යෝගාවචරය කැමැති උනත් අකමැති උනත් මේ දෙක සම වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දි කලබල වෙනවා. ඉතින් මෙතෙන්දි හීන් දාඩිය දාන. අංග රත් වෙනවා. දැන් මේ මොකද වෙන්නේ? මෙච්චර ලස්සන මේ මේ කහ පිටි මේ හාල් පිටි වගේ තිබුණ දෙක දැන් කලවම් කරලා කහ පිටි හාල් පිටි කලවම් කරනවා. මේක බුදුරජාණන්සේ කියනවා මේකට උඹට සද්ධාව අවශ්‍යයි. මේක උඹට සූදානම් වෙලා යන්න අවශ්‍යයි. මෙතෙන්දි කමඨාන සුද්ධ වෙන්න ඕන. මෙතෙන්දි සාකච්ඡාව යන්න ඕන. යම් කිසි දෙයක් දිහා බොහෝ වෙලා බලන් ඉන්නකොට ඒකේ තියෙන විචිත්‍රත්වය විවිධාංගීකරණය තුනී වෙන්න පටන් ගන්නවා. ආකාර කීපයකින් මේක වෙනවා. එකක් තමයි ගොරෝසු හුස්ම සියුම් වෙනවා. දෙක ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස නැති තුන ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර හිස්සන හිස්තන එන්න එන්න ලොකු වෙන්න පටන් ගන්නවා. තවත් එකක් එකතු කරනවා නම් ඉස්සෙල්ලා මුලදි මුලදි කියන්න පුළුවන් ගතිය තිබුණා. විස්තර කරනවා. දැන් විස්තර කිරීමේ ගතිය විස්තර වලට අහුවෙන්නේ නැති. දැන් දත් අතරින් පැනලා යනවා වගේ විස්තර කියාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. තවත් එකක් එකතු කරනවා නම් ආනාපානේ පාලනයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. ඒක හඳුමට්ටු කරගන්න බැරි වෙනවා. ආනාපානේ නිකන් පුංචි තුනී වැල්ලක් කරන අතින් අල්ල මිරිකල් අල්ලගන්න හදනවා වගේ ඇඟිලි අසෙල් ලූටලා යන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරයට සාධාරණ හේතුවක් තියෙනවා මෙතනදී හිතනද දැන් නම් භාවනාව කැඩිලා. දැන් නම් සතිය නැහැ. දැන් නම් මට නායට අහු නාස්ලනුවට අහු වෙන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේචල් කරගන්න බෑ කියලා. ඉතින් මේක පිළිබඳව සෑහෙන සැක. සෑහෙන බය. සෑහෙන නීරස ගති. එපා වෙන ගති එන්නේ ඉඳ තියෙනවා. හැබැයි අර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ ගමනේ නම් බල්ලපත්තර දියුණුවක් මේ සිද්ධ වෙන්නේ. තාමත්ම අත්‍යවශ්‍ය කරන අවස්ථාවක් තියෙන දෙයක් සිද්ධ වෙන්නේ. මොකද යෝගාවචරය පුද්ගලිකව හිතුවොත් එහෙම නැත්නම් තනියම කල්පනා කරොත් යෝගාචර එන්න එන්න එන්න මන් දෝත්සහය වෙනවා. එන්න එන්න එන්න නීරස වෙනවා. එන්න එන්න සමාහට බාහනදී නින්දරත් වෙනවා. එන්න එන්න සමාහට මග තමන නැගිටලත් යනවා. ඒ වගේම කමඨාන් සුද්ධ කරන්න එපා වෙනවා. යන්නවත් හිතෙන්නේ. ඇයි කියන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මෙතනදී මේ යෝගාවචරයා මේ පත් වෙන අසරණ තත්වයේ පිළිබඳ කර්මස්ථානාචාරිවරය නැත්තම් ගමඩහන් දෙන කෙනා නැත්තම් මේ භාවනා ගුරුවරයි කියන මනුස්සයා වග කියන්න වෙනවා. එනිසා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. මේ වගේ වෙනසක් වෙන යෝගාවචරෝ කී දෙනෙක් එක්ක කෙනෙකුට හසුරවන්න පුළුවන් වෙන්නේ? අපි දෝ දාස් ගණක් එක්කෙනෙක්ට භවනා කරනවායි කියලා. එක එක්කනට ඇවිල්ලා මේ ගුරුවරයා හම්බෙලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියන්නේ එතකොට වෙලාවක් හම්බුනේ නැත්තම් මේ කවදාකවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ මොකද හැම කෙනෙකුටම මතුවෙන ප්‍රශ්නේ එයා උත්සාහ කරන මේක සුවිශේෂ ප්‍රශ්නයක් කරගන්න. ඒකට තියෙන දෙකම උත්තරේ තනින්ම කිරි දෙන්න ඕනේ. බෝතලෙන් ටිට් එකෙන් කිරි දීලා හරියන්නේ නැහැ වෙලාවට. ඉතින් උකුලේ තියාගෙන ඕ බබා කිරි ටික බොන්න කියලා උකුණ බලවල කිරි පෙව්වොත් වැඩේ බේරෙනවා. ඉතින් ඔන්න කිරි හදලා තියෙන බීපල්ලයි කිව්වොත් බඩ එකක් උන් තමයි. ඉතින් මෙතනදී හරියට පෙකණි වලින් අර අම්මගේ ඕජාව දරුවට දෙන්න වගේ, තනෙන් කිරි දෙන්න වගේ මෙන්න මේ ගැටේ ලිහලා දුන්නොත් මේ පෞද්ගලික ලක්ෂණ දිහා බලාන ඉන්නකොට වැඩි වෙලා යන්න යන්න යන්න යන්න පෞද්ගලික ලක්ෂණ පේන්න පේන්න විස්තර වෙන්න වෙන්න විවිධාංගීකරණය වෙන්න වෙන්න එපා වෙන ගතියක් එනවා. නීරස වෙන ගතියක් එනවා. කම්මැලි වෙන ගතියක් එනවා. නිදිමතට වැටෙන ගතියක් එනවා. සැකේන ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. පාළු ගතියක් දැනෙනවා. ඒ ගතිය නිසා මේ පුද්ගලයා මේ දේ වෙන දේ ගුරුරයාට කියා දීමන කීමන කමඨාන සුද්ධ කරන විස්තර එකතු කරනකොට මේ අත්‍යන්ත විස්තරය නොකිය අරිනවා. නොකිය ඇරෙනවා. ඉතින් ඒක නිසා ආප්තෝපදේශ සකස් කරන්න වෙනවා. මේක කියලා තියලා මෙන්න මෙහෙමයි මේ ගණ්ඩ හදන්නේ මේ අචිරවතී සරබූ යමුනා ආදි වශයෙන් ආවට මේක දැන් මොහොතට කිට්ටු කරනකොට තාම අනන්‍යතාවයේ තියෙනවා දැන් මොහොතට යන්න ගියාට පස්සේ මේක අනන්‍යතාවේ නැති වෙනවා එතනදී තමයි මේ බය එන්නේ මේක භාවනා ශේෂ්ඨ කියන්නේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙනකොට මේ අසරණ ගතිය පාලනය කරගන්න බැරි ගතිය නිදිමත ගැස්සෙන ගතිය හීන දාඩිය දාන ගතිය නැවෙන වෙන ගතිය කූඹි දුවන්නා වගේ දඟලන නලියන ගති මේ ආනාපානේ නාසිකාග්‍රයේ හිත තියෙන මුළු කයෙමද එහෙම නැත්නම් සතිය වැඩෙනවද කැඩෙනවද සමාධියක් මට තියෙනවද නැද්ද මේ වගේ ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා මේ ප්‍රශ්න මතුවෙන්නේ බොහෝමත්ම භාවනාවේ වැදගත් සම්දිස්ථානක මේ ප්‍රශ්න ටික මේ මූලික ප්‍රශ්න ටික විසඳ ගන්න නැතුව කවදාකවත් ඉස්සරහට ය아가න්න බෑ ඉස්සරහට යාම සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරලි එහෙම නැත්නම් හරියට මේක විස්තර කරලා ඉවිච්ච පොතක් හෝ ධර්ම දේශනාවක් අහනකොට නම් සමහරට ඇඟට ලියුණනවා මටත් මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි හිතමු කතාව කෙටි කරලා මේක දන්නවා කියලා යෝගාවචරය දාන්න මේ වෙලාවේදී පෙරලි වගේක් එනවා මම දැන් මේ කරා යන්න ඕනේ කියලා. යන්න යන්න යන්න යන්න ඉස්සරහට මොකද වෙන්නේ? ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙන් කළ දැනගන්නා වෙනුවට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේම පවතින කම්පන චංචල ගතියක් විතරක් දැනෙන්න පටන් ගන්නවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලනකොට ඇඟ සෑහළු වෙන ගතියක් විතරක් දැනෙන්න පටන් ගන්නවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලනකොට ආලෝකයක් පේන පැත්තට පටන් ගන්නවා. දෙකටම පොදු ආනාපානෙමයි සතියක් තියෙනවා සමාධියක් තියෙනවා. නමුත් අර ඉස්සර කියපු ලකුණු මොකක්වත් නැතුව ඊට පස්සේ හාත්පසම වෙනස් දෙකටම පොදු එක ලක්ෂණයකින් මේ සතිය නියෝජනය වෙනවා. මේ සමාධිය නියෝජනය වෙනවා. ඉතින් මේක හරි වැඩක්. මේක තමයි මේ වෙන්නේ. මේක තමයි මේ සරබු අචරවදී ගංගාවල් මුහුදට ගියාට පස්සේ අනන්‍යතාවය නැති වෙනවා. ඒ නිසා හොඳට ඕනේ වරත්තු අධ්‍යා බලන්නේ ඔතාසස් වසසිය තරක් නෙවෙයි. පිම්බිමැකිලි විතරක් නෙමෙයි කොයි දේ දිහා බලන හිටියත් දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා ඕනම දෙයක් දිහා වැඩි වෙලා බලන ඉන්නකොට එපා වෙනවා. හොඳට මේක දන්න බඳපු කට්ටිය. බඳින්න ඉස්සර නම් බුදු අම්මේ ඒකේ තියෙන ලස්සන ඕන දෙයක් මැනිකට සාරි දෝනේ මැනිකට වලලු දෝනේ මැනිකට ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියන. නමුත් නිතර නිතර මේක දකිනකොට අර පුදුමාකාර වෙනසක් මේකේ සිද්ධ වෙනවා. මේක ඒ බැඳපු කට්ටියටත් වැඩිය ඇත්තටම දික්කසාදු සාවෙලා ඉන්න විනිශ්චයකාරයෝ දන්නවා. මේක දෙන්නගේ දෝෂයක් නෙවෙයි කොයි එක වුණත් එක දිගට බලන් බලන හිටියොත් ඒක පිළිබඳ ආකල්ප වෙනසක් උනේ නැත්තම් පුදුමයි. වෙනවමයි. මෙන්න මේ නිසා තමයි සරුවචනන්සේ කියනවා අපි මේ අරමුණු මාරු කිරීම කරන්නේ. අපි මේ දුක්ඛ සත්‍ය වහන්නේ අරමුණු මාරු කිරීම. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට භාවනා කරනවා කියනවා. බොහෝ අරමුණු මාරු මේ භාවනා කරන කියන යෝග කරනවා කියන. යෝග කර්මාන්තය කියලා කියන්නේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලා සිටීම. ඒ වෙනට අරමුණු මාරු කිරීමට කියන්නේ භෝගය කියලා. භෝගී එහෙම නැත්නම් මේ කන්සියුමරයිසේෂන් එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වය කියලා කියන්නේ එකේ කර්මන වලට මාරු කරනවා. ඇඳුම් මෝස්තර කිව්වම කිල්ලෝරක් නැහැ. කැම જાති කිව්වම කිල්ලෝරක් නැහැ. ගෙවල් දොරවල මෝස්තර කිව්වම කිල්ලෝරක් නැහැ. වාහන මේක තමයි ඉතින් ඒ භෝගී වෙන ලකුණු. ඉතින් මේ භෝගී කෙනෙක් යෝගී වෙනවයි කියන එකත් බොහෝ වටින දෙයක්. මේ ඉන පිළිසෙටි ඒකට සන්තෝෂ වෙන එක විතර කරන නමුත් භෝගී වුණාට භෝගී කෙනා යෝගී වුණාට පස්සේ ඒ කෙනා එක අරමුණකට හිත තියලා අරමුණේ පරිණාමය අරමුණේ විපරිණාමය අරමුණේ රූපාන්තරේ බලන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අත්ත පොළවේ ගහලා සාක්ෂි කළා කියනවා හත් දවසින් වැඩේ කරන්න පුළුවන්. ඉස්සලා නම් කියන අවුරුදු 7ක් යනවායි කියලා. නමුත් ඥානයක් තියෙනවා මේ මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට මාරු වෙන එක අවුරුදු 7ක් යන්න ඕනේ නැහැ. නාස්කින අවුරුදු 6මුත් මට කරලා දෙන්න පුළුවන්. අවුරුදු 5මුත් කරලා දෙන්න. හතරෙන්, තුනෙන්, දෙකෙන්, එකෙන්, මාස හතෙන්, මාස හයෙන්, මාසෙන්. සුමාන දෙකෙන්, සුමානෙන්. අන්තිමට ඒ බෝධිරාජ සූත්‍රය කියන same day service එක කරලා දෙන්නම් කියන උදේ දුන්නොත් හවස සුද්ධ කරලා දෙන්නම් කියන. අපි මේ අරමුණු මාරු කිරීම සහ ඉරියව් මාරු කිරීම නිසයි මේ වෙලා යන්නේ. අපිට මේ වේ වෙනකොට අපිට හරි වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. අපිට එපා වීමක් දැනෙන්න පටන් ගන්නවා කම්මැලිකමක් දැනෙන්න පටන් අර ගන්නවා වැරදිලාද කියලා සැකයක් එන්න පටන් ගන්නවා එතකොට අපි කරන්නේ අරමුණ ආයෙ අලුත් කර ගන්නවා මගේ වචනෙන් කියනවා හොදෝද මඩේ දානවා නමුත් මෙතන මොකද්ද සිද්ධ වෙනවා මොකද්ද අත්දැකීමක් ඇති වෙනවා යා තේරුම් ගන්නවා මේ ඉසික කොන කොට්ට මාරු කරුවට හරියන්නේ පය බර වාට පිටි කරා යා බේත් බැඳට හරියන්නේ මේක තමයි බුදුරජාණන්සේ දීලා තියෙන ක්‍රමේ වෙන විදිහකට කියනවා මේක තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හැටි. එනිසා අපි කියනවා භාවනා කරන යනකොට මට කම්මැලි වෙනවා, එපා වෙනවා, ඔළුව තද වෙනවා, වමනෙට එනවා, බඩ එකක් වෙනවා. නානා ප්‍රතිවලචි බොහෝම හොඳ ලකුණු තමයි ඒවා. නමුත් අපේ තියෙන සාමාන්‍ය දැනුම කද්දාවත් අපේ ෂටගති අපේ මායාවි ගති අපේ චපල ගති කද්දාකවත් මේක භාවනාවේ දිනුවක් කියලා පෙන්වන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා හොරෙන් හරි කමන්නේ ඉරියව් මාරු කරනවා අරමුණු මාරු කරනවා নানা ප්‍රදේවල් කර කර කර කර තමයි මේ යෝග ජීවිතය අපි ගත කරන්නේ. අපි කියමු කොහොම හරි දක්ෂකම නිසා මේක තීරුම් අරගෙන ආස්වාස් ප්‍රස්වාස දෙකේ පෞද්ගලික ලක්ෂණ නැතිලා ආස්වාස් ප්‍රස්වාස සම වුණා, සියුම් වුණා, එපා වුණා, පාලනෙන් ගිලිහුණා, ඇඟ නලියන්න පටන් ගත්තා, දඟලන්න පටන් ගත්තා, ඔළුව තද වෙන්න පටන් ගත්තා. මේ කොයි දේ වුණත් මේ කාය ජීවිත নিরপেক্ষව මැරෙන්නේ මැරිච්චාවයි, පිස්සු වැටෙන්නේ පිස්සු වැටිච්චාවයි, තම්බන කන්නේ තම්බන කාපුදෙන්, බැදගෙන කන්නේ බැදගෙන කාපුදෙන් කියලා මේක කරගෙන ගියා නම් යෝගාචරය දවසක එනවා මේ ආස්වාද ප්‍රසවාස දෙකම වෙනුවට නිකන් හුදු කම්පනයක්, හුදු චලනයක්, හුදු ආලෝකයක්, හුදු සහැල්ලු ගතියක්, හුදු පැතිරිච්ච ගතියක් වගේ පොදු ලක්ෂණයකට එනවා. දැන් අචිරවති ගංගා වතුරද, සරපු ගංගේ වතුරද, මහී ගංගේ වතුරද හොයන්න බෑ. මෙන්න මෙතනදී හුඳ ස්ථාවර භාවයක්, තිතියක්, පිහිටීමක්, තලතුණා ගතියක්, මෝරච්ච ගතියක් ඇති කර ගන්න නම් බෙතෙට් එකකන් ආපු පාර දිගට අත ගාගෙන එන්න ඕන. අත ගාගෙන આવොත් තේනවා මේ ඉතිසලා හත් අට වතාවේ මගට ඇවිල්ලා නතර කරා. ඒ මොකද මේ ශරීරයට තියෙන ආශාව නිසා. මේ ජීවිතයට තියෙන ආශාව නිසා. කවදා හරි ඒක ගිවං කරලා දැනගෙන පෞෂත්වයක් ඇති කරගෙන ගියොත් ඒ තිතියට ආවට පස්සේ යෝගාවචරයා තේරුම් ගන්නවා මෙතෙන් ආවට පස්සේ ආනාපානය හරහා මෙතෙන්ට ආවත් ඔතනමයි පිම්බීම හරහා ඇකිලිම හරහා මෙතෙන්ට ආවත් ඔච්චරයි ධාතු මනසකාරයෙන් ඔතෙන්ට ආවත් ඔච්චරයි දෙතිස් කුණ පෙරහර ආවත් ඔච්චරයි කොයි තැනින් ආවත් මෙතෙන් ආවට පස්සේ භාවනා ක්‍රම අතර තියෙන ගුරු අනුගම අතර තියෙන මේ කර්මණු අතර තියෙන වෙනස නැති වෙනවා මෙතෙන්ද එන කල නම් පුදුමාකාර සුවිශේෂී ගතියක් තියෙනවා මම ආනාපානේ කරන්නේ මම පිම්බි මැකිලිම කරන්නේ මම සක්මන් කරන්නේ මම අසුබව කරනවා නැත්නම් දෙතිස් කුණ පෙවන්නවා කියලා নানা ආකාර දේවල් තියෙනවා කොහෙන් ආවත් මේ පදනමට આવොත් මේ වේදිකාවට ආවට පස්සේ ඔක්කොම ඉවරයි එතකොට ආනාපාන කරපේකන ආනාපානේ සම ලකුණ දකිනවා. පිම්බි වැකිලිම කරපේකන සම ලකුණ දකිනවා. මෙතෙන්ට ගියාට පස්සේ මේ ඇයි මෙතන ටික වේලාවක් විවේක වෙන්න කියන්නේ? විවේක වෙනව නෙවෙයි සිද්ධ කරන්න කියන්නේ. ඇයි මේක හොඳට පුහුණු කරන්න කියන්නේ? තාම මේ යෝගාවචරය දැකලා තියෙන්නේ රූප ධර්මයන් අතර සම ලකුණ පමණයි. මේක උනාට පස්සේ තමයි නාම රූප දෙක අතර තියෙන සම ලකුණ දැක් ගන්න පුළුවන්. තව විදිහට කියනවා නම් නාම ධර්ම අතර තියෙන සම ලකුණ දැක් ගන්න පුළුවන්. ඒක නිසා සරුවචනසේ ආනාපාන සති සූත්‍රයේදී පෙන්නනවා ඒ තමන් කාය අනුපස්සන වශයෙන් රූප ධර්ම වශයෙන් නැත්නම් කායගත සති වශයෙන් ගත්ත ආනාපාන නැත්නම් පිම්බි මැකිලි හොඳට සම කරලා හොඳට තුනී කරලා හොඳට කීකරු කරගෙන හොඳට নিমগ্ন වෙලාවක ඉන්නකොට කලබල කරන්නේ නැතුව මේක හරි ක්‍රමයේ මේක මම තාහුරු කර ගන්න ඕනේ මම මේක ස්ථාවර බවක් ගන්න ඕනේ කියලා මේක ස්ථාවර වුණොත් ඒක ਸਰුවචනසික වචනෙන් කියනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ තියෙන පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. කාය සංස්කාර වශයෙන් මෙතන ගන්න මේ ආස්වාද ප්‍රසාද දෙක සංසිඳුමේ සංසිඳුමේ හිස්තන හික්මෙනවා. කලබල කරන්නේ ඇති වෙන්නේ නැතුව කලබල කරලා තමයි මේ පාඩ පිළිගෙන තියෙන්නේ. අන්න එහෙම ඉන්නකොට ඒ යෝගාවචරයට ප්‍රීති සුඛ වශයෙන් හෝ එහෙම නැත්නම් සංඥා වශයෙන් හෝ පස්සම මේ චිත්ත සංකාර පරිසංවේදී කියලා මනසේ අමතර ගොජ දෙමිල්ලක් වේදනාසා සංඥා වල අවිෂෙන ගතියක් සංස්කාර වල අවිෂෙන ගතියක් එන්න පටන් ගන්නවා. කාය සංස්කාර සංසිඳුවට පස්සේ වේදනා සංඥා සංඛාර කියන මේ තුනේ යම් යම් ආකාර ගොජ දාන්න පටන් අරගන්නවා. ඉතින් මෙව්වත් වේදනායන එක්කනාගේ භාවනා ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. සංඥා විශ්ෙන එක්කනා ජීවිත කතාව සම්පූර්ණයෙන් ඊට වැඩිය වෙනස්. සංස්කාර විශ්ිත එක්කනාගේ ඊට වැඩිය වෙනස්. එනිසා කාවනා භාවනා කළ සාර්ථක භාවනා ජීවිතයක් ගැන විස්තර ලියනකොට ඒ කාය සංස්කාර සංසියුර පස්සෙත් තාම වෙනස්කම් තියෙනවා. වේදනා දිගේ ගියේ එක්කනා හැඟුම්overline හරියට කතා කරනවා. සංඥා දිගේ ගියේ එක්කනා මේ දිට්ඨිගතව හරියට කතා කරනවා. සංස්කාරදී ගේකන අනිර්මාණශීලීත්ව වගේ දේවල් ගැන හයියෙන් කතා කරනවා. නමුත් කවදා හරි මේ තුනෙන් කොයි එකේ ගියත් මෙවත් ඔක්කොම සම වෙනකම්. මේ ඔක්කොම සංසිඳනකම්. නැත්තම් මේ නාම ධර්ම වශයෙන් තියෙන චෛතසික තුනම වේදනා චෛතසිකේ සංඥා චෛතසිකේ සංස්කාර කියන ඊතුරු චෛතසික 52යි අටුවාව ක්‍රමෙන් හැටියන මේ සේරම වෙන් වෙන් ගසයොත් ගත්තොත් නම් පෞද්ගලික වචන වශයෙන් හරි වෙනස්. නමුත් බොහොම තලතුණාව, බොහොම කීකරුව. કોઈ පාරෙන් ගියත් මේ සංසිඳවන එකයි කරන්න තියෙන කියලා බලපුවාම ඒකෙත් රූප ධර්මත් අතර සම ලකුණක් පේන්න පටන් ගන්නවා. සම ලකුණ නම් මෙව්ව නිතරම සන්තතියක තියෙන ප්‍රවාහයක තියෙන කියලා තේරෙන්න පටන් ගන්නවා. කිසිම තැනක නිශ්චල ඡායාව රූපයක් නැහැ. මේක තියෙන්නේ චරණ චිත්‍රයක්. නැත්නම් චලන චිත්‍රයක් තියෙනවා. රූපත් නිතරම චලන චිත්‍ර පෙන්වනවා. නාමත් දිගටම චලන චිත්‍ර පෙන්වනවා. ඒක නිසා යම් දවසක යම් භාවනා පරියන්කේදී යෝගාවචරයා මේ ස්වභාව ලක්ෂණ හරහා එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ හරහා සලක්ෂණ හරහා දැක්කොත් නාමයක් හෝ රූපයක් ඒක නිකන් ෆ්ලක්ස් එකක් එහෙම නැත්නම් ප්‍රවාහයක් එහෙම නැත්නම් සම්තතියක් එහෙම නැත්නම් ගලණයක් සිද්ධ වෙනවා එනිසා කියන ස්වභාව ලක්ෂණ යම් තැනකදී පිළිලා ඉතිරලා යන්න පටන් ගත්තාම මේ පුද්ගලයාට සන්තති ලක්ෂණේ පේන්න පටන් ගන්නවා. මේ සන්තති ලක්ෂණේ තමයි ඊශාසනයේ අපි සඳහන් කරන ධම්මට්ඨිතිය කියලා කියන්නේ. ශාසනය දැන් බාහිර ධාරකාරීත්වයක් තියෙනවා. ස්ථාවරකමක් තියෙනවා. එයා දන්නවා කොයි අරමුණක් ආවත් ඒකේ මූණත වටිනාකම ගන්න එපා. හරහා බලන්න හරහා බැලුවොත් ඒ ඔක්කොටම පොදු ලක්ෂණකට වැටෙනවා. නිකං ගලණයක්. දිගටෝම ටීවී ස්ක්‍රීන් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකක් නැති වෙලාවේ තිත් වැටෙනවා වගේ. එහෙම නැත්නම් මේ වගේ වැස්ස වෙලාවක ජල කඩකට වැස්ස වහිනකොට ජලකඩ මතු පිට දඟලනවා වගේ. එහෙම නැත්නම් හොඳට කර වෙච්ච කබලකට අබෑටරියක් දාපම අබෑට පුපුරන්න වගේ. එහෙම නැත්නම් පොරි පුපුරන්න වගේ මේ පුපුරු ගගා පුපුරු ගගා තියෙනවා. මේක නිකන් කතාව නම් බොහොම ලස්සනයි. බොහොම මේ ස්වභාව ලක්ෂණ කියවලා සන්තති ලක්ෂණ. නමුත් බලනකොට මේනේ බලුවමනයක් වගේ. අසුචි වලක පණුවන ලියනවා වගේ. එහෙම නැත්නම් මුද ලස්සන જાති වර්ණ, ගන්ධ, රස, පාට જાති ආහාර වේලක් කාලා වමනේ කෙරුවා වගේ. වර්ණ විචිත්‍ර වැඩි වෙන්න වැඩි වෙන්න වමනේ බොහොම අප්පිරියයි. ඒ වගේ අර එහෙම නැත්නම් සමහරලාට කියන හොඳ සූක්ෂම වඳින්නද දියථායන් චිත්‍රයකට වතුර පාරක් ගැහුවා. සන්තතිය දකින්නකොටම සංසාරේ යම් ආකාරයකට සංසාර බන්දී වෙන සඳහා ඇතිවෙච්ච තණ්හාව කියලා එකක් තිබුණා මෙතන අනිවාර්යයෙන්ම නිබ්බිදා පහළ මේක බලාන ඉන්න එක ණයක් මහ කරදරයක් අසුචි වලක් පණුව දඟලනවා වගේ බලා ඉන්නවා වගේ එනිසා මේ සන්තති අවස්ථාවේදී මේ නිවන් මාර්ගයයි මේ තියෙන්නේ. මේක මේ සම්මුතිය මේ හරහා නැත්නම් ස්වභාව ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ හරහා යනකොට ඕනම කෙනෙකුට දකින්න හම්බ වෙන දෙයක්. නමුත් මෙතනදී ආපහු ඇහැරිලාපු අවස්ථාවල් ගත්තොත් ලෝකේ පහළ වෙච්ච බුදුරු ගානට වැඩි ඇති අපි මේක දැකලා ආපහු ගෙදර ගිය අවස්ථාව. මොකද එක දවසක සංසාරේ එක දවසක අදිෂ්ඨානයක් ගත්තොත් අපිට ඇත්තටම ආධ්‍යාත්මික පිටකොන්දක් නැද්ද? අපිට මේ තරමටම මෙච්චර සත්‍ය පෙනෙද්දී අපි අපව යනවද කියලා ඉස්සරහට කියනවා. මේ ශාන්තතිය දැකලා වැටෙන්නේ නැතුව සැක කරන්නේ නැතුව ඒ වගේම අර මෙතෙක් ආපු අදහපු ආපු ගමන අදහගෙන සතියේ නැත්නම් සමාධි ගමන බලාගෙන ඉස්සරහට ගියොත් ඒ යෝගාවචරයට මේ ශාන්තතිය දැක්කනම් ශාන්තතිය කියලා කියන්නේ මොනම විදියකින්වත් චිත්‍ර රූප රාම දෙකක් සම නැහැ. ඉස්සලා නම් කියන්නේ මට එක දිගට ආනාපානේ විනාඩි 10ක් විතර පේනවායි කියලා. නමුත් දැන් පේනවා ආස්වාසේ ආනාපානදී ආස්වාසේ ප්‍රස්වාස දෙකේ මුල මැදාගේව සමානකමක් නැහැ. එක ආස්වාසය ගීගව ආස්වාසය සමානත් නැහැ. ඒකම වේදනාවත් ඒ වේදනා ක්ෂණ වශයෙන් කඩලා බැලුවොත් මොන්නම තාලකින්වත් දෙකක් සමාන නැහැ. මේ සම්තතිය දැක්කට පස්සේ ඒ යෝගාචරට සාමාන්‍ය වීර්යකින් ඔක් කරන්න බෑ. එතකොට පරිපූර්ණ වීරියක් එහෙම නැත්නම් පග්ගහිත වීරියක් අවශ්‍ය කරලා තියෙනවා මේතියෙදි මේ භාවනා ජීවිතය කඩා ගන්න නැතුව මේක එක්කනා කියන හරිවන්දන් අහන්න නැතුව මේක කාගෙන යන්න නම් කාය ජීවිත নিরপেক্ষ කරන්න ඕනේ රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා කියලා ඉදිරියට යන්න. ගියොත් ඒ පුද්ගලයාට මේ සන්තතිය හරහා සාමාන්‍ය ලක්ෂණ පෙන්වනවා. ඒක ਸਰුවචනාංශෝ යනත් ලක්ෂණ සූත්‍රය අඩි ගොඩාක් ඒ මේ සලායතන විභංග සලායතන විභාගට වැඩිය ඔය කන්ද සංයුත්තේ සඳහන් කර තිනවා යමක් මේ විදිහට සන්තතිය පවතිනවා නම් නැත්නම් පෙරලෙන ගතියක් තියෙනවා විපරිණාම වෙන ගතියක් තියෙනවා රූපාන්තරණ වෙනස් වෙන ගතියක් තියෙනවා නම් බුදුහාමුදුරණ එක සැපත් දුකක්ද කියලා ඉස්ලාමානව ඇහ කන දිව නාසය කය මන ගත්තත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටප ධම්ම කියන දේ ගත්තත් සුඛ වේදනා දුක්ඛ වේදනා අසුඛම සුඛ වේදනා ගත්තත් සාමාන්‍ය අපිට මේ සංඥාව ගත්තත් සංස්කාර ගත්තත් මේවා නිට්ටයද අනිත්‍යද කියලා. මෙතන ගියාට පස්සේ පෙන්වන එක චිත්ත රාමෝ දෙසරයක් පෙන්නේ නැත්නම් පෙන්වන්න නැත්නම් මේක ශීක්‍රෙන් වෙනස් වෙන සම්තතියක්. ඊට පස්සේ බුදුහාමරණයි එවැනි සම්තතියක් නම් තියෙන ඉසුඹුලණ්ඩ තර්මකටවත් චිත්තක්ෂණයක් විවේක නොදී මේක පෙළෙනවා නම් මේක සැපද දුකද කියලා. යම් කිසි කෙනෙක් එතකොට කොන්දක් පණ ඇතුව කියනවා මේ තරම් වෙනස් වෙන දෙයක තියෙන්නේ වදයක් කටුබෙරයක් එහෙම නැත්නම් වදමල් මාලයක් මේක දුකක් කියලා බුදුහාමුදුරහණ මෙවැනි වෙනස් වෙන සුළු මෙවැනි දුක් වෙන දෙයකට මේක මමයේ කියා ගන්න වටනවද මගේ කියා ගන්න වටනවද නැත්නම් මගේ ආත්මය කියා ගන්න වටනවද කියලා නැත්නම් දුක නම් අනිත්‍ය නම් දුක නම් ඒක ආත්ම ස්වરૂපයක් කියනවාද කියලා ඉතින් ඒ බුදුහමතු විශේෂයෙන්ම ගහන්න හදන මේ පෙන්ලා දෙන්න හදන ඒ අනාත්ම ලක්ෂණය දකින්න අනිවාර්යයෙන්ම අර සන්තතිය සහ ඒ පෙළෙන සුළු ගතිය දකින්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන පෙළෙන සුළු ගතිය නෝට අපි අහන්නේ සිද්ධ ආලේප තියනවාද කියලා. පැනඩෝල් ගినాපුවා තියනවාද කියලා අහන. එහෙම නැත්නම් මේ මේ තියෙන අමාරුකම් වලට මදුරුවන්ට ගාන බේතක් මොනවාර තියනවාද? කහිනකොට ගානට කනේ ප්ලග් තියනවාද? ඕක තමයි අපි අහන්නේ. දුක්ඛ සත්‍ය මෙච්චර ලස්සනට ඉදිරිපත් වෙන වෙලාවදී මේක දරාගෙන ඉදිරියට යන එක නෙමෙයි අපි කරන්න හදන්නේ අර සේරකම නැතුව බොහෝම සාන්ත දාන්ත තැනකට අපි ගෙනිලා මේ නිවනක් ඉල්ලන්න හදනවා. ඇත්තටම ආධුනිකයන්ට නම් එහෙම දේවල් දෙන්න ඕන. මොකද ආධුනිකයා තාම සතියෙන් සමාධියෙන් ආඩි වෙලා නැති නිසා. නමුත් මේ ස්වභාව ලක්ෂණ, සන්තති ලක්ෂණ, එහෙම නැත්නම් මේ කියන සාමාන්‍ය ලක්ෂණ කියන මේ පාර දිගේ යන්න යන්න යන්න යන්න යෝගාවචර සිද්ධ වෙන්නේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය සහ ප්‍රතිශක්තිය එන්න එන්න වැඩෙන නිසා යාට ඕනේ සැපක් වේවා ඕනේ දුකක් වේවා එනකොට ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියන. මෙන්න මේකටම තමයි විපස්සනා කියන්නේ. ඕනෙම ධර්මතාවයක මුල මැද අග වෙන් කළ දක්වන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ කියන්නේ හරහා දකින්නයි කියන. විනිවිද දකින්නයි. එතකොට ඒක දිහා බලාන ඉඳ ඉඳ ඒ ධර්මතාවයෙන් වේදනාවක් වේවා ආශ්වාස ප්‍රශ්වාස වේවා හිතවිල්ලක් වේවා ආකල්පයක් වේවා ඒ ධර්මතාවයෙන් දුරස් වීමක් ඇති වෙනවා. ඒ දුරස් වීමට බුදුහාම කියන පරතෝ සංකල්පය කියලා. අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන් වෙනවා. ඒක මේ අපේ දැනට තියෙන ආගයන් ආඩම්බරය වල තියෙන එකක් නෙවෙයි. නිවැරදි භාවනා කරන යනකොට වැඩෙන එකක්. උපේක්ෂාව වැඩෙනකොට ප්‍රතිශක්ති වැඩෙනකොට ඒක හනුන්ගේ දෙයක් දිහා බලන්න පටන් අරගත්තාම මේ යෝගාවචරය තවදුරටත් තවන් තමන්ගේ මනස තේරුම් ගන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ මානවයාගේ මනස තේරුම් ගන්නයි. විශ්වගත තත්ත්වයක් මේ තේරුම් ගන්න හදාන්නේ. තමන් තේරුම් ගන්න තමන්ගේ ගැටේ ගැහිච්ච විදිහට තමයි. නමුත් ඒකෙන් තේරුම් ගත්තට පස්සේ මේ ලෝකේ ඉන්නා තාක් ඔක්කොම ඉන්නේ එකම අසුචි වලේ. එකම අච්චාරුවේ. එකම ලුණු දෙහි වාජනේ තමයි ඉන්නේ. අපිට පේන්නේ අල්ලපු ගෙදර එක්කනම් බොහොම සැපසේ ජයට ජීවත් වෙනවා කියන. නමුත් කාගේ දිගේ ගියත් ඒ පෞද්ගල ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යනකොට මේකේ කිසිම කෙනෙක් වැඩි සැපක් විඳිනවා වැඩි ස්ථාර භාවයක් ලබනවා කියලා නෑ. ජංගෝක් කාලවට ඒක විස්තර කරනකොට මම පාවිච්චි කරන වචන වගේක් තියෙනවා. මේ ලෝකේ දොස්තරලයි ලෙඩුයි අතරේ දුකේ කිසිම වෙනසක් නැහැ. අම්මල තාත්තයි දරුවෝයි අතරේ දුකේ කිසි වෙනසක් නැහැ. පාලකයෝයි පාලිතයෝයි අතරේ දුකේ කිසි වෙනසක් නැහැ. පැවිද්දෝයි ගිහියෝයි අතරේ දුකේ කිසි වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතරේ දුකේ කිසි වෙනසක් නැහැ. බෞද්ධයෝ අබෞද්ධයෝ අතරේ දුකේ කිසි වෙනසක් නැහැ. ඒක සාර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට කියලා තියෙන ඔක්කොටම පෙත්ත කපලා හම්බෙලා තියෙනවා. නමුත් අපිට හම්බෙච්ච දුක දිහා මේ විදිය හරහා බලන්න නැති වෙනකොට අපිට පේන්නේ අසවලාගා වැඩිපුර තියෙනවා නැත්නම් ලබනාත්මෙම මතින් ගියාම වැඩිපුර හම්බ වෙයි දිවි ලෝකේ වැඩි තියෙනවා තිරිසන් ලෝකේ අඩුව තියෙනවා নানা ආකාර දේවල් පේනවා අර පිටපොත්ත බැලුවොත් එහෙම නැත්නම් මේ පෞද්ගලික ලක්ෂණ බැලුවොත් කම්මං සත්‍යේ විභජති යතිදං හීනප්පණීතතා කියලා කර්මානුරූපව මේ සත්තු බෙදෙනවා හීන ප්‍රණීත වශයෙන්. නමුත් විනිවිද ගිහිල්ලා බැලුවොත් පොදු ලක්ෂණ යතින් බලනකොට එකම අණුවක්වත් එකම පරමාණුවක්වත් එකම කුඩා අංශුවක්වත් සජීවී ශරීරයක තියෙන එකක් වේවා ගලක තියෙන එකක් වේවා ඉස්සුඹුල අණ්ඩ තරම්වත් නතර වීමක් නම් කවදාකවත් මේ විශ්වේ නැහැ. ඒ වගේ යාගේ චක්‍රයම කරකිනවා. නිවන් දකපු එක්කෙනාගේ ඇඟෙත් එච්චරමයි. නැත්නම් බුදුහාමරගේ එච්චර, දේවදත්තගේ ඇඟෙත් එච්චරම තමයි. අසුචි වල තියෙන අරුම අනුපරමාණුත් එච්චර, රත්තරන් වල තියෙන අනුපරමාණුත් එච්චරයි. මේ දෙක අතර තාරාති රම්මානින එක තමයි පෘථග්ජන ගතිය හැටි. ඒ මොකද අර ඇතුළ ඇතුළාන්තයේ ගැඹුර දැක්කේ නැති නිසා. බැලුවට පස්සේ ඇතුළට යන්න යන්න වෙන්නේ මේ අතර තියෙන පොදු ලක්ෂණේ බලනකොට කොයි එකෙන් කෑවත් එකමයි. කේල් කනේ මුල්වැවරියෙන් කන්න තමයි ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ. නම කොහෙන් කෑවත් එකම තමයි තියෙන්නේ මේක. ඒතකොට උරුට්ටුව නැතු යනවා. ඉස්සර කියලා කන්න ඕනකම නැති වෙලා යනවා. අරයට ඉස්සලා මම කන්න ඕන නැත්තම් මට මේකෙන්ම ඕනේ මොකක්වත් නැහැ කොහෙන් කෑවත් සංසාරේ තමයි කන්න තියෙන්නේ. ඒක එතකොට හැම කෙනා තුළම ජීවත් වෙන හැම කෙනා තුළම අනිත්‍යකන පරයා යෑමේ ඉක්මවා යෑමේ ලාභයේ සඳහා සත්කාරයේ සඳහා සම්මානයේ සඳහා සිලෝකයේ සඳහා ඇතුළෙන්ම ආපු යාන්ත්‍රණයක් තියෙනවා. ඒකේ වංශක දෝෂයක් නෙමෙයි කෙලෙස් දෝෂේ. තමන්ගේ එක දැක්කට පස්සේ එතකොට ඒ තමන තමන් අනුකම්පා කර ගන්නත් පුළුවන් වෙනවා. අනුන්ට අනුකම්පා කරන්නත් පුළුවන් වෙනවා. මේ යන්ත්‍රයේ මායාවේ මාරපාක්ෂික යන්ත්‍රයේ සංසාර යන්ත්‍රයේ එහෙම නැත්නම් මේ පැවැත්ම කියන එක හදලා තියෙන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන ප්‍රධාන ප්‍රපංච ධර්ම දිගේ. ඒක හරියට දැනගත්තොත් අපි මේ ලෝකායත විෂයන් වල ඉගෙන ගන්න මේ පොදු ලක්ෂණ ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න ඉගෙන ගන්න අපේ මනස අංශභාග වෙනවා. කොර වෙනවා. පක්ෂග්‍රාහී වෙනවා. යඹුරක් දකින්න බෑ. නමුත් ඒක විශ්කොල්ලත් බෑ. ඒක හරහා කියලා බුදුහාමරෙ පෙන්නන විදිහට ගංගානගගේ වතුර මේමයි, අචිරවති ගංගේ වතුර මේමයි, යමුනා ගංගේ මේමයි. ඒක හොඳට ඉගෙන ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් මතක තියාගන්න මේකේ කෙලවරට ගියාට පස්සේ ඔක්කොම මහා සමුද්දෝත්වේව සංකම් ගච්ඡති. මහා සමුද්‍රය වෙනවා. ඒ වගේ තමයි කොයි අම්මගේ බඩේ ඉපදිලා ආවත් කොයි කුලෙන් ආවත් භාවනා කරගෙන ඉදිරියට යනකොට ඒකේ තියෙන manussකමට එනකොට ඒකේ ওই කියන මොකක්වත් වෙනසක් නැහැ. මේ මෑතකදී ගොඩක් වෙලාවට ඔය ජෛව විද්‍යාත්මක නැත්නම් මේ ජීවිත්‍යාත්පත්තේ හොයන්න පටන් අරගත්ත ගස්වලයි පැලවලයි ගස්වලයි සත්තුන්ගේ මේ හැම අංශුවකම තියෙන RNA DNA අණු වල තියෙන ක්‍රෝමසෝම් වල වෙනස්කම්. දැන් කේස් ගහක් ගත්තත් කැල ටිකක් ගත්තත් එහෙම නැත්නම් මොනවාරි අංශුවක් කරගත්තාම ඒක සම්පූර්ණ බලන්න පුළුවන්. ඒකේ තියෙන මේ ඥාන ඥාන ඇතුලේ තියෙන පුංචි අංශු. ඔයලා බැලුවට පස්සේ දැන් ප්‍රසිද්ධ කරනවා 98.98ක් විතර වගේ බැක්ටීරියාවකයි මිනිස්සෙන්ගේ තියෙන සමාන ගති කියලා. ওই බැක්ටීරියා ගැන ඇහැට පේන්නේ නැත්තරම් පුංචි ශුද්‍ර ජීවියෙක් කියලා කියන්නේ. නමුත් RNA DNA අණු අණු බලනකොට 100.02ද කොහොද වගේ නැත්නම් මට මතක නැහැ දශම දෙකක් හෝ පුංචි වෙනසක් විතරයි තියෙන්නේ. මිනිස්සුયો ගත්තාම මිනිස්සුන්ගේ තියෙන සමානකම අපි සාමාන්‍ය 95ක් සමානයි සමානයි සමාන නම් සමානයි කියන එක තමයි ගණිතයේදී හදාරන ක්‍රමය. 95ක් දක්වා දෙකක් සමානයි අපි පොදුවේ කියන ඉතුරු ටික ගණන් ගන්න සමානයි කියලා. මේක 95ක් නෙමෙයි. දශම බිඳුවයි දෙකක විතර පොඩි වෙනසක් තියෙන මේ අතර තමයි අපි එකිනෙකාට නියවගන්නේ. උරුට්ටු කරන්නේ, පහ ගහගන්නේ, බැනගන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ. මේ සේරම කරනාට බිඳුවයි දශම දෙකට. මුලින් බුදුජානක කියන මෙච්චරම අන්දද මෙච්චරම ඔලමුලද මෙච්චරම තකතිරුදාරී ඊටු ටික සමාන පැති ටික බලන්න බැරුවේ. බුදුරජාණන්සේ බුදු වෙලක් කිව්වා මම මිනිසෙක් කියලා. මොකද උන්වහන්සේලා කියන්න පුළුවන් නෑ නෑ මම සරුවඥයි මම මේමයි උපත්තියම මට පස්මා බැලුම් බල ඉපදිලාවේ අනම්මනම් ගොඩක් දේවල් කියන්න තියෙනවා. අපි නම් ඒවා කියලා තමයි චරිත සාතික දෙන්නේ බුදුහාමර. නමුත් බුදුරජාණන්සේ මමත් මිනිසෙක් කියලා උන්වහන්සේ බලන්න අර සමාන පැත්ත විතරයි. මේකට සරුවඥයි කියලා කියන්නේ. පෘථග්ජනයක තියෙන අර පුංචි වෙනසක් ඇති කරගෙන ඒකත් ඇත්තටම කෘත්‍රිමව ඇති කරගත්ත එකක් ඒකම කී කියා දඟලන එක. ඒ මොකද හේතුව මේ දේක පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දෙක අතර හරහා විනිවිදින්න බැරි තරම් අපේ දැනුම විචක්ෂණ බුද්ධිය නැතිකමයි සංකල්ප හොඳ නැතිකමයි එහෙම නැත්නම් දිෂ්ටි වල තියෙන දිට්ටි වල තියෙන පටලවිල්ල. නමුත් ඒක අපි සූත්‍රමය වශයෙන් අහලා චින්තාමය වශයෙන් මේක විශේෂයෙන්ම අද තියෙන ලාභේ තමයි විද්‍යාවෙන් මේක නැවත නැවතත් කියලා දෙන්න පටන් ගත්තා. බුදුරජාණන්සේ දකියපු දේ විද්‍යාවෙන් අද මුරගාලා කියන්න පටන් ගත්තා. ඒ අතරමැද සතියේ පිටුල අඩු ගන්න ආනපන සතිය භාවනාත් කරලා තියෙනවා ඒ අර්ථකතනෙ මේකට දුන්නට පස්සේ තේරෙනවා අපි ඉන්නේ බොහෝමත්ම ස්වර්ණමය යුගයක කියලා. අපි මේ ඔක්කොම එකට ගලප ගන්න ඕනේ. ගලපගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒ දැනුම් ටොන් එකට වැඩි වටිනවා මේ සතියෙන් යුක්ත ආස්වාද ප්‍රසවාස කරලා තියෙනවා. ඒ ටොන් එක දැනුම නැති වුණත් මේ පාරණ යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිම අපේ අත්දැකීම සැක කරන එක. එහෙම නැත්තම් අපේ අත්දැකීම අපිට ඇත්ත ඇති හැටිය වාර්තා කරන්න බැරි කමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වාර්තා කරනකොටත් වාර්තා කරන්න ඒක අත්දැකම නැති කෙනෙකුට නම් කලිය මුණින් නමලා වතුරක් කෙරුවා වගේ තමයි. හොඳට භාවනා කරපු කෙනෙකුට තමන්ගේ භාවනා කරලා භාවනාවේදී මෙන්න මෙහෙමයි මම ආස්වාස ප්‍රසවාසය අරගෙන ආස්වාසය බලනකොට මෙහෙමයි ප්‍රසවාසය බලනකොට මෙහෙමයි බලහන් ඉන්නකොට ඉන්නකොට මෙහෙමයි වෙන්නේ කියලා හරියටම විද්‍යානුකූල පරිශ්‍රණයක් කරලා නිරීක්ෂණයේ සටහන් කරන කෙනෙක් වගේ තමගේ මතිමතාන්තර පැත්තක වාර්තා කරන්න පුළුවන් නම් ඔය බුදුචානන්සේ කියන විදිහට හත් අවුරුද්දේ හත් දවසේ වැඩ පිළිවෙලට අඩු කරන්න පුළුවන්. එහෙම නැතුව තමන්ගේ අර්ථකථන දෙන්න පටන් අරගත්තොත් නැත්නම් තමන් පැත්තකට ගිහිල්ලා මෙවුවා මේ මනින්න කියලා පටන් අරගත්තොත් වෙන තියෙන සංකීර්ණතාව වැඩි වෙන්න පුළුවන්. ඒත් අහක යන්නේ කරගෙන කරගෙන කරගෙන යනකොට ඔය විද්‍යාවට වෙච්ච වැඩි වෙනවා. විද්‍යාව ආගමෙන් පැත්තකට වෙලා තන්නේ ක්‍රම යන්ත්‍රයෙන් මේ කරගෙන යන්න ගිහිල්ලා නමුත් කරගෙන කරගෙන යනකොට ඒගොල්ලෝ ගිහිල්ලා හැප්පුණා අංශෝක දෙන පුංචිම කොටසේ එතෙන්දී ආයත් කරකිලා ක්වොන්ටම් ෆිසික්ස් එකේ ආයෙ බුද්ධ ධර්මයට එන්න පටන් ගත්තා. එනිසා විද්‍යාව උනත් වැරද්දක් නෑ. ඒකම දැනගෙන තියෙනවා. ඒකේ අඩුපාඩු. ඒක ලොකුම ප්‍රබුද්ධකම. ඒක තමයි අවංකව භාවනා කරන කෙනා හරි වෙහෙසකටපත් වෙනවා. හරි දුකටපත් වෙනවා. ඒක ගුරුරු මාර්ගකෝණ අරෙහි මේ කෙරුවට දිගට භාවනා කරන්න කරන්න කරන්න තමයි අර අත්තර දිටිකම Tamanටම ගුරුවරයෙක් වෙලා ඒ හරි පාට ගෙනත් දාන. ඒක තමයි ඔය ඊ අර අපි කතා කරපු ඒ උපනායන ගතිය හැටි මහමුදේ කුණක් හටගත්තාම ඒ රැල්ලේ තියෙන ක්‍රමයක් ඒ කුණ විසිකොල දාන. ඒ වගේ ඇතුළත තියෙනවනම් අපි ළඟ තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිට්ඨිය සතිය පවත්තන එක චිත්තක්ෂණ පාස මොහොදු රැලකින් මලකුණක් ගොඩබිමට تعلق කරනවා වගේ අර තණ්හාව ටික ටික ටික ටික ටික تعلق. මාන්නේ ටික ටික ටික ටික تعلق. දිට්ඨිය ටික ටික ටික ටික تعلق. ඒක පේන්නේ ඒක සති චිත්තක්ෂණේ කොච්චර වෙනවද කියලා. නමුත් සරුවචනසේක පැහැදිලිවම ඔය පරසූපම සූත්‍රයේ පරසූපමාවෙන් උනාංශ පෙන්නනවා වඩුවෙක් අත්පොරවක් අරගෙන වැඩ කරගෙන වැඩ කරන්න නම් ඒකට නිතර නිතර ඒක ගාණ්ඩ වෙනවා. ඒ ගාණ්ඩ ගාණ්ඩ පොරොතලිය බොහොම දිලිසෙනවා. ඒ දිලිසෙන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ මොකද්ද? පොරොතලේ ගෙවෙන එක තමයි කියන්නේ. තලයේ විතරක් නෙවෙයි අත ගන්න මිටත් උපමට්ටම් වෙනවා. ඒ හැම උපමට්ටම් වීමක් වීම වෙන්නේ ගෙවෙන එක තමයි. ඉටිබන්දම පත්තු කරලා ඒක දිලිසෙනවා අපි දකින්න හැම චිත්තක්ෂණයකම වෙන්නේ ඉටිබන්දම ගෙවෙන එක තමයි. ඒ නිසා මේ පාර මේ මේ මේ මූල ධර්මයේ මේ කියන සන්දර්භය යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන සතිය නැවත නැවතත් එළඹ සිටි සතිය සාර්ථක සාර්ථක පැත්තක දාලා ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව කරනවා නම් ඒක පිළිබඳව උනන්දුවක් ඇති කිරීම සඳහා සෙන් මාස්ටර් කෙනෙක් කියලා තිබුණා අපි කොතන හිටියත් අපි ඉන්නේ නිවස බලා නැවත ආපහු යන ගමනේ කියලා. පටලවාගත්ත තැනම තමයි අපි මේ පටලව තැන ඉඳලා අවුල් තැන ඉඳලා නිරවුල් තැනට යන්නේ. ඒක නිසා ගන්න හැම චිත්තක්ෂණයක්ම නැත්නම් ක්ෂණ සම්පත්‍යක්ම සති චිත්තක්ෂණයක්ම සති මාත්‍රයක්ම මේ ගහ ගහ ගහ ගහ වල තණ්හා මාන දිත්‍ය අයින් කරගෙන යනවා. ඉතින් ඒක නිසා තමන්ගේම තණ්හාව අයින් වීම කවදාකවත් තමන්ට තේරෙන්නේ ප්‍රගතියක් කියලා. තමන්ගේම මාන්නේ අයින් වීම තමන්ට තේරෙන්නේ ප්‍රගතියක් කියලා. තමන්ගේම දිත්‍ය අයින් වීම තමන්ට පේන්නේ ප්‍රගතියක් කියලා. ඒක පේන්නේ නිකන් මේ කෑලි කෑලි කඩලා යනවා වගේ. ඇඟෙන් ඇටයක් යනවා වගේ තමයි තේරෙන්නේ. නැත්නම් ධර්මයේ පුත්‍රයන්ාංශය අධිෂ්ඨාන ශක්තියකින් පිටවල තියෙන්නේ. ඒ විතර නොදැනගත්තත් සංකීර්ණ සමීකරණ නොදැනගත්තත් චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාසා සතිපත් වෙනවා නම් ආනාපාන සතිය වගේ ඒ ධර්මතාවයේ සිදු වෙනවා අපි ඒ විවිධ ගංගාවල් දිගේ ආවට මොහොතට වැටුණාට පස්සේ අපි මානවයක බවටපත් වෙනවා. මනුස්සකම ඉතුරු වෙනවා. අපි මේ මනුස්සකම උපදාන්න කියලා තමයි මේක සෞතු කරගෙන තියෙන්නේ. ලොකු සංචින්න කාලේ දසරත රජුරුවන්ගේ කතාව කතා කරා. ඒ දසරත රජුරුව ඉන්න කාලේ මිනිස්සෙක් මේ ගඟේ ගහගෙන යන විශාල කකුළු කට්ටක් මේ හම්බ වෙලා ඒක තියෙන විශාලත්වය නිසාම රජුරණ කියලා පූජා කරාලු. පුරුහිතයන් ඇහුවලු දැකලා මේක මොකද කරන්නේ කියලා. ශාන්සෝකෙන් ටබ්ලා එකක් හරි බෙරයක් හරි හැදුවා නම් රටටම ඇහෙන්න ගහන්න පුළුවන් කියලා. අනේ හොඳ මිනිසෙක් ගෙනලා ඒකට බෙරස් දෙකක් කපල ඉවරලා හොඳ මං කාලේ සට්ටු කරපුවාම රජුරණගේ රාජධානියට ඇහෙන්න පටන් ගත්තා. ඊටස රජුරෝ මේක භාණ්ඩාගාරේ තියාගෙන ඉන්න ගමන් මේකේ තියෙන වටිනාකම නිසා රජුරෝ හිතාගත්තලු මේක කාලයකට හම්බෙන්න දෙයක් ඒ නිසා මේක මේ නිකම්ම නිකං කකුල් කට්ටක් වෙන එක හරිනෑ මේකට මැණික් ඔබවන්න ඕනේ. ඒ නිසා මැණික් කාර්යයක් ගෙනලා ඔබ්බලා බැලුවට පස්සේ ගහනට නිකන් බුබ්බුක් ගෑවලු. ඒ නිසා තමයි වැඩි වැඩ දාන්න ගියාම තමයි යෝ බුබ්බුක් ගන්න පටන් අරගන්නේ. තිබුණු ස්වරූපේ අපේ manussකමේ හොඳටම ඇති. ඒක අපි කොච්චර වැඩි කරත් කෙලෙසෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක manussකමට යන්න පුළුවන්. ඒක කවදාකවත් නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. ඒ කවදාකවත් නිහිනකමක් කියලා හිතන්න. ඒක සමාජයේ පසුබෑමක් කියලා හිතන්න එපා. නිර්මාණශීලීත්වයේ අඩුවීමක් කියලා හිතන්න එපා. එහෙම නැත්නම් ප්‍රගතිශීලීත්වයේ අඩුවීමක් කියලා හිතන්න එපා. ලෝකෙ පෙන්නලා දීලා තියෙන අපි මේ නිර්මාණශීලීත්වය නැති කරන ප්‍රගතිශීලීත්වය නැති කරන සමාජශීලී නොවි කොන් වෙලා අපි මේ මේ බයට හැංගෙන්න හදනවා. එනිසා දතරදරතුන්ගේ බෙරේට වෙච්ච දේ වෙන්න දෙන්නේ නැතුව හුදු සති මාත්‍රය අදහනවනම් කොයි ගංගාවෙන් ආවත් කමන්නේ මේක මහමුදට වැටි. එසේම වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පුරුදු පරිදි බලාපොරොත්තු වෙමු කාට හරි කියන්න කරන දේවල් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරමු කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ස්වාමීන් වහන්සේගේ දේශනාවේ එක තැනක සඳහන් වුණා මේ හුස්ම ආනාපානය සියුම් වෙලා ගිහිල්ලා අන්තිමට අන්තිම නෙවෙයි එක වෙලාවක ඒ දැනීම නැති වෙලා ඒක වෙන දෙයක් වගේ පේන්න පුළුවන් කියලා මේ ආලෝකයක් හරි මේ සංපත් ගතියක් හරි ඒ වගේ ඒ එතන එතන ඉතලා මොකද කරන්නේ කියලා වහන්සේ දේශනා කරයි කියලා බලන් හිටියා. මේක අහුන්නේ නැහැ මට. එතකොට තමන්ට කියන්න පුළුවන් තමන්ගේ අත්දැකීමක් හැටියට මේ කියන දේ ඇත්තක් සමාන්තරකමක් අත්දැකීමක් තියෙනවා කියලා. මම අත්දැකලා තියෙනවා. එහෙම පැහැදිලිව විස්තර කරන්න අත්දැකීමක් නැතුව නේද? මේ ප්‍රශ්නේ නිකන් මූලධර්ම ප්‍රශ්නයක් විතර නැත්නම් භාවනා කරද්දී මෙහෙම වෙලා තියෙනවද කියලා මං අහන්නේ. තම්පත්කතියක් මේ වේදනා සම්පූර්ණයෙන් මේ ඇඟෙන් අයින් වෙලා ගිහිල්ලා තව කොහෙන් තරම් වෙලා මෙහෙම ඉන්න පුළුවන් කියලා දැනෙන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ආවට පස්සේ ඊගාට මොකද කරන්න කියලා. ඒ කියන්නේ මේ තියෙන தත්ත්වෙ මදිද? තව එකක් ඉල්ලන්නේ මේ හම්බෙච්ච தත්ත්වෙ අඩුපාඩුවක් තියෙන ඉඳලා කියලා මං අහන්නේ. එහෙනම් සයන්ස්. එහෙනම් මොකද්ද මේ කියන්නේ? බත්තිල්ලෝ බත් දුන්න දැන් අහනවා දැන් මොකද කරන්නේ? ලොකුඹුලට කියලා කොටන්න කියන්නේ දැන්. බත් ආගන්න බත් කාව ඕක තමයි ඉල්ලුවේ. ඔයා කෙලස් නැත්තනක් කිල්ලෝ දැන් කෙලස් නැත්තනක් හම්බෙලා තිනවා දැන් අහනවා තරන්න කෙලෙසියක් දෙන්න බැරිද කියලා. දැන්වත් කෙලෙසියක් දාන්න තියෙන දක කරලා තියෙන්නේ. මේක තමයි අපේ තියෙන මනුස්සකමේ තියෙන හරිම පුදුම වැඩේ. දුව දිල්ලන්ත් කියපු වෙන්න අපි දුව දුන්නා දෑවැද්දත් තිල්ලුවන්ද දෑකක් දුන්නා දුවයි දෑවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා ඉතින් අපි මක් කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා මාරයා කියනවා මේක ඉල්ලුවේ කෙලස් නැත්තන කිල්ලුවා දුන්නාට පස්සේ දැන් අහනවා ඊගාට මොකද කරන්නේ ඔක දෙන්නේ ස්වාමිනාංශ දැන් අද උදේ මම වහන්සේගෙන් කමඨාන් සුද්ධ කරන්න ආපු වෙලාවේදී මම අර විනාඩි 5ක් ඉන්න පුළුවන් ඒක දැන් වෙන පැය භාගයක් අමාරක් ඉන්න පුළුවන් ගැටලුවක් නැතුව මෙහෙම ඉන්නවා කියලා ආපු දැන් ගැටලුවක් තියෙනවනේ දැන් ওই ගැටලුවක් තියෙන එකයි මම කියන්නේ ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ පැය භාගෙ නෙවෙයි පැයක් ඉන්න දෙකක් ඉන්න තුනක් ඉන්න හතරක් යන පැය 24ම ඉන්න මොකක්ද ඒකේ තියෙන අඩුව කියලා බලන්න ඊට පස්සේ මොකද්ද කරන්න කියලා කරන්නේ මොකද්ද කරන්නේ පැය 24ම ඉන්න එකයි දවසේ පැය 24ම ඕකේ ඉන්නේ. ඕකේ රාගේ නැහැ, ඕකේ ద్వේෂේ නැහැ, ඕකේ මෝහේ නැහැ. කියනවා කියලා හිතනවා. ඒ ඒ විවේකීව ඉන්න තැනදී මට මේක නැවත මට වේවා කියලා රාගින් ගන්න පුළුවන් මේක අපිට. නුණාට වැඩක් නැහැනේ. එතනින් ගියාම ද්වේෂයක් තියෙනවද මේක පිළිබඳ? ඒ නැත්තම් නිින්ද යනවා, අනම්මන මෝහයක් තියෙනවද? ඉතින් මේ රාග, ද්වේෂ, මෝහ නැති මේ වෙන චිත්තක්ෂණයක් හමුනට පස්සේ උඩ කොනහන්නේ ඇයි? අයියෝකට මේ මේ මේ අඩු සැලකිලි කරන්න. ආන්සේක ඒ දිගටම තියෙන්නේ තියෙන තමයි මේ ඔබ වහන්සේ පාලි කරලා දෙන්න. නෑ නෑ දිගටම තියෙන ප්‍රශ්න නෙමෙයි අහන්නේ ඊගාවට මොකද කරන්න කියලා ඔය අහන්නේ. ඊගාවට මොකද්ද කියන එක ඒක මම කියනවා ඉස්සෙල්ලා මේකේ තියෙන පිරිච්ච ගතිය අදාහ ගන්න. ඒක ඒ භාවනා කරන එක නෑ ඒකට සලකන්නේ නැතුව ඊගාවට මොකද්ද කරන්න කියලා කියන්නේ මේකේ බෙල්ල මිරිකන එකනේ. අපි යම් දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරන්න හදන නිර්මාණශීලී වෙන්න හදේ දැන් තියෙන්නේ කොහොඳ නැත්තන්නේ. එනිසා බුදුහාමර කියන්නේ මේ නිර්මාණ ශිල්පය කියලා කියන්නේ ලුණු වතුර බොන වැඩක්. අදාකවත් නැයිසාවි කොයි වෙලාවකරි දැන් ඉන්නේ පිරිචිතන ගණන් ඒක Taman අඳුරන්නේ නැත්තම් ඒක විශාල අභාගයක්. කර්මස්ථානේ ඒ වෙලාවේ කර්මස්ථානේ තමයි තමන්ට කිසිම බාධාවක් නැතුව ඉන්න විශාල ඉඩක ඉන්නවා. කිසාල හැප්පෙන්න මොකක් අධ්‍යයක් නැහැ. හොඳ පහසුකමක් තියෙනවා. ඒක හොඳට අත්දකින්න ප්‍රශ්න කරන්නේ නැතුව ඔකට වදින්න අරින්න ඕනේ ඇඟට. සෙන්දි වෙන්න අරින්න ඕනේ. පැය ගණන් ඉන්න ඕනේ ඔකේ. එන්නත් ඉස්සෙල්ලා ඊගාට මොකද්ද කියලා ඇහුවොත් දැන් මේ මෙහෙම කතාවක් කියගේ මං හිතන්නේ ඒක එච්චරම ගැළපෙයිද කියලා. හොලිවුඩ් නිලියක් තුන්වෙනි විවාහයට ලෑස්ති වෙනවා. දෙවෙනි පළවෙනි විවාහයේ බබා දැන් සෑහෙන ලොකු ඉදු. මේ තුන්වෙනි විවාහ දවසේ දැන් ඉතින් මේ මගුල් විදෙට යන්න හරනකොට පළවෙනි ඒ බබා අඬනවලු මටත් පාටියට එන්න ඕනේ කියලා. ඒකවල බෑ. ආ ගෙදර ඉන්න ඕනේ කියලා. ඉතින් තුන්වෙනි විවාහයට එන වනමාලා ගෙදරට එනකොට ගෙදර කචා. අම්මයි දුවයි රණ්ඩු. ඊට පස්සේ ඇවිල්ලා මොකද ඊට පස්සේ කියලා මෙයා ඉන්න හදනවා පාටියට මම කැමති නැහැ කියලා. ඉතින් අර මනුස්සයා කිව්වලු මොකද්ද ඉතින් පොඩි එකෙක් පාටියට ගියාම කමන්නේ නැහැ. මං වෙනුවෙන් සලකලා එන්න දෙන්නේ කියලා. ඉතින් අර කතා කරලා එක්කවලු බබාට බොයිෆ්‍රෙන්ඩ් කියනවා එන්න දෙන්න කියලා. ඔයාට යන්න පුළුවන්. හැබැයි හතරවෙනි එකට යන්න බෑ. මෙච්චරයි කිව්වා. ඉතින් බොයිෆ්‍රෙන්ඩ් තේරෙන්න ඕනේ මේ මොකාට දෙන්න හදන්නේ කියලා. ඒ වගේ මේ හම්බ වෙච්චි මේ එක සලකන් නැතුව ඔය කොච්චර කසාද බඳින්න ගියත් ඔච්චරම තමයි. අපිට භෞතික ලෝකෙත් ඔච්චරයි වෙලා තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අපි මේ අපි එක එක බලාපොරොත්තු තිබුණ ලක්ෂපතියෙක් වුණොත් මම මෙහෙමයි කරන්නේ. මම දොස්තර කෙනෙක් වුණොත් අපි රචන ලියලා තිබ්බනේ. දැන් එතෙන්ද ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. ආවත් ඊගාවෙක බලනවා මිසක් මේකේ බුද්ධියක් තියෙනවද බලන්න අපිට. ඉස්කෝලේ පාස් වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ පාස් වීම ලොකු දෙයක් කළා. ඒතන පාස් වුණාට පස්සේ ඒක ගන්න දෙයක් නැහැ. විශ්වවිද්‍යාලේ අම්බෝ බොහොම වටිනවා. ගියාට පස්සේ පෙරලි. පාස් අවුට් වුණාට පස්සේ අර රසාව මේ රසයිල එක හම්බුනාට පස්සේ ඒක ගණන් ගන්න දෙයක් නැහැ. ඊගාව එක. ඉතින් මේක කවදාකවත් කියලා නේ නිසා කොතනක හරි භෞතික වස්තු වලට හරි. කියන්නේ මේ පාරිභෝගික වස්තු වලට හරි මේවා ඉනස් කියන්නේ ඉගෙන ගන්නයි කියලා තියෙනවා. දැන් ඇති. මේක ඊතල දෙයාලා අපි ඒක බුද්ධි විඳින්නේ. අපි ඒක නැන්නේ කවදාක ඉනස් නැන්නේ. ඒක ගත්තට පස්සේ ඊගා. ඒක ගත්තට පස්සේ ඊගා. මේ පෙරලියේ අර ලේන කූඩුවේ දුවනවා දැකලා තියෙනවා. හයියෙන් දුවනවා. කොච්චර දිවුවත් පල්ලෙමනේ ලේදයිනේ. කූඩුව නම් හයියෙන් කරකැවෙනවා. ඒ නිසා ආර්ථිකය හරියට දුවනවා අපේ මේ ඊගාට මොකද්ද කියන ප්‍රශ්න නිසා. නිසා භාවනා කරනකොටත් මේක එන එක නිර්මාණශීලී කට්ටියට නැත්නම් වෙස්ටර්න් තින්කින් තියෙන අයට ප්‍රශ්නයක්ම තමයි. ඒකට ගියාට පස්සේ කවදාකවත් ඒ ලැබිච්ච දේ බුද්ධ විඳින්න ලැබිච්ච දේ ජීවත් වෙන්න වෙලාවක් නැහැ. ඊගාව ඒක අල්ලන එක තමයි තියෙන්නේ. මේ දොස් කියන දෙයක් නෙමෙයි මම කියන්නේ එක්කෙනෙක්වත් ඔය බේරිලා නැහැ මේකෙන් අපි මේ මම මේ එක්කෙනෙක් අල්ලලා නාම ගහන්න හැදුවට පිටිට හෙල්ලු කරලා ගහන්න හැදුවට ඒක නෙමෙයි කතාව. මෙතෙන්න යන වෙනකොට වෙන තියෙන මේ තෘෂ්ණාවේ තියෙන ලුණු බොන ගතිය. බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ හිතෙනවා. ඒ නිසා අපි භාවනාවෙන් ගිහිල්ලා යම් තැනකට ඇවිල්ලා සෑහෙන දුරට ධම්මටිටි කියලා බුදුහාම කියලා දැන් ටිකක් රෙස් කරන්න පුළුවන් තැන. එහෙම ස්පාසු ඉසුබුලන්න දෙන්නේ අපි ඊගා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒක මනෝමූලිකව ඇති කරගන්න ප්‍රශ්නයක්. ඒක ඉතින් අපි වගේ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා දැනගන්න ඕනේ අනේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම තෘෂ්ණාවක් කවදද යින් සැනසීමක් එතකොට තියෙන භෞතික ලෝකේ තිබුණ සෙල්ලම තමයි අපි මේකට අවිලත් කරන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ අඹාපා යනවා සරයි ස්වාමීන් ඒ කියන්නේ දැන් ඒ ලැබිච්ච පත්වෙ මෙහෙමම නේද වෙන දෙයක් ගැන හිතන්නේ නැතුව එතකොට ඉබේම ඊළඟ පියවරටපත් වෙයි කියන එකද? ඒක මම හිතනවා මේ ප්‍රශ්නේ එහෙම වර්ණගෙන හොඳයි කියලා. මේක අපි කරබන් නිකම්ම නිකන් හිටියොත් ඊගාවකට යයිද? නැත්තම් මෙතෙන්දී මොන වගේ ධර්මතාවයක්ද ඊගාට වැඩ කරන්න කියලා බැලුවොත් අර ඊයේ අපි ගත්ත උපනයන ගතිය තියෙන ඔබට බය වෙන දෙයක් නැහැ. ඔබ ඉන්න බෙල්ට් එකේ දැන් බැර යනවා. හැබැයි ස්මාර්ට් වෙන්න යන්න එපා. මිදිකලා ගන්න යන්න එපා. ලැබිච්ච දේ ඔහොම තමයි. මේකේ තල තුන වෙන්න ඕන. ඒක තල තුන වීම තල තුන වීම සඳහා වෙලා මේ matter of time ගොඩාක් වෙලා ගන්න. ඔය වෙලාවක් නොදී අල්ලන්න හදනකොට තමයි අපහසුකටපත් වෙන්නේ. ඒක මේ සෙටල් වෙන්න දෙන්නේ නැහැ. සෙටල් වුණාට පස්සේ ධර්මතාවයකට වැඩ කරනවා. ඒක නිසා මේ සෙටල් වෙන්න යන්න ඉගෙන පැයක් එකමාරක් විතර වගේ මේක හොඳට සීසන් කරන්න. හැම ඉඳගන්න ඉඳගන්න පරියන්ක කරන්න පුළුවන්. හැබැයි බෝඩම් එකක් එනවා. ඒ කියන්නේ ඉස්සල දවසේ ලොකු ලොකු ළඟාවීමක් වුණාට ඉතින් නිතර නිතර එනකොට ඒක හැමදාම day to day වැඩක් වෙනවනේ. ඒ වෙලාවත් හොඳට ඉන්න ගියාට පස්සේ ඒ අපි හිත මේ විවේක තනක් අපි මේ කතා කරන්න කියලා. ඒ විවේක තන මෙන්න මෙතෙන්දී මමපත් වෙන්නේ. මෙන්න මෙච්චර වෙලා ගියා. මෙතනින් ඉවර වුණා. කියලා මේ විවේකයේ මුලමඳාක පේන්න පටන් ගන්නවා. ඒකේ ඒ තරම්ම එදිනදා කෘත්‍යයක් වෙන්න ඕන. ඊගාවට මොකද්ද කරන්න කියලා අහුවනම් අපි අන්තිම දකින්නේ කෙලවර කෘතිම දෙයක් නේ. ස්වභාවික ස්වභාවික නිරෝධයක් දකින්නේ නැහැ මේකේ. ස්වභාවික නිරෝධයක් දෙන්න එක ස්වභාවික මරණයක් වෙන්න අරිනවනේ. හදිසි මරණ වෙන්න දෙන්න එපා. මිරිකලා ගන්න ගියාම වෙන්නේ හදිසි මරණ. ඒ කියන්නේ ඒකට නිගරු කරලා. ඒකට ගරු කරලා නැහැ. ඒක නිසා ඒකේ ස්වභාවික මරණයේදී ලැබෙන ස්වභාවික නිරෝධය දකින්න නම් මේ දේත් අනිත්‍ය නම් ඒ අනිත්‍යෙට පේන්න අරින්න ඕක අනිත්‍යයි කියලා කියනවක්වත් ඒක දුකක්පත් කරගන්නත් ඕනේ. මේක නිවන නම් නිවන වෙයි. නිවන නෙවෙයි නම් අනිත්‍යයි. අයන අනිත්‍ය බව පෙනේ. ඒක පේන්නේ යාටම යාටම මොකද්ද හොඳ වචන සිංහලේ පාවිච්චි කරනවා ඇති වෙන්න දෙන්න. තමයි දෙන්නේ පැත්ත කරලා බලන්න. සනස ඒ ඒ විවේකයේ ඇතුලේ මේ කර්මස්ථාන ආපහු ඇති වෙනව නැති වෙනව ඒ වෙලාවට ආපහු කර්මස්ථාන එහෙමනම් තව ඔය කියන විවේකෙට ගිහිල්ලා නැහැ. මේ කත්මත්තාන තාම ඇති වෙන්නේ නැති වෙනවා නම් ඒ තියෙන තාම ඒ හොඳ මදේට යනවා තාම තාම ගොබේට බහින වෙලාව. හොඳට බහින වෙලාවක් එනවා. මොනවාක්වත් හැප්පෙන දෙයක් නැහැ. මොනවාක්වත් අරමුණු කරන දෙයක් නැහැ. මොකුත් නැහැ. කියනවා නිකන් සරංගලේ නූල කඩලා ගිහලා දැන් තියෙන්නේ. ගැස්සුවට වදින්නේ නැහැ. ඔහේ පාවි පාවි පාවි යන. මේ නැත්තම් කියනවා දැන් මුළු ප්ලේන් එක ඔටෝ පයිලට් එකෙන් දාලා තියෙන්නේ. ඇඟිලි ගන්න එපා. ඒකට ඔක්කොම data ටික දීලා තියෙනවා. බලාගෙන ඉන්නවා මේ මීටර හරි මේ වැඩ කරන ඇටි ස්පීඩ් එක එච්චරයි. අපිට කවදාකවත් බෑනේ මේ මේ ජීවිතේට ජීවත් වෙන්න හරින්නේ. ඇඟිලි ගහලා පුරුදු වෙලා හැම එකාගෙම වැඩවලට ඒක නිකන් අම්මලා තාත්තලා හිතනවා මේ දරුවන්ගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නැත්නම් යුතුයකම් පැහැරරිනවා කියලා. ගුරු හිතනවා ශිෂ්‍යයන්ගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නැත්නම් ඒක නිකන් මොකද මොකද වගේ අඩි අඩු. නිකන් මේ නිකන් මොකද මොකද වගේ. ඉතින් නිසා අපිට නිකන් මේ මොන්නම දෙයක්වත් යන තරට යන්න දෙන්න බෑනේ. ඒක ඒක තමයි මේ අපිට තියෙන රෝගේ හැටි. සවනස එතකොට ඒ ඒ විවිධ අවස්ථාවේ ඉන්නකොට අපිට සැකයක් ඇති වෙනවා නින්ද ගියාද මොකද කියලා. ඒකේ ගැන ඇති වෙනකොට තමයි නැවතත් අර මේ හුස්ම වැටෙනවා කියලා දැනෙන්නේ කැඩෙනවා. නමුත් ඒකේ එහෙම යන්න අරපුවාම ඒක දිගටම යනවා. මේ தත්ත්වය හරියද ඔය මේක ඔය ඇතුළත කරපු හොඳ නිරීක්ෂණයක නිවැරදි වාර්තා කිරීමක් ඔය තියෙන. ඒ කියන්නේ මේක ඉන්නකොට මේක සැක කරොත් සැකේ නිසා මේ මේ සමබර භාවය කැඩෙනවා. කැඩුණාට ආය ආරමුණ එනවා. ඒක කියනවා මේම මේ ඔය ඔය ඔය සීතේ වෙන පැත්තකින් කියනවනම් සාමාන්‍ය චතුත්ථ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ ආනාපානේ නෑ. ආනාපානේ සංසිඳෙනවා. ආස්වාද ප්‍රසාර 100%ක්ම සංසිඳනවා උත්කෘෂ්ඨ චතුත්ථ ධ්‍යාන සමාධියේ. ඒක හොඳටම තේරෙන සමාධියට සම වදිනකොටම සම්පූර්ණ මොනම දෙයක්වත් නැහැ නිකන් ගලක් කන්දකට පල්ලෙකට පෙරළුවා වගේ කඩාගෙන යන්න පටන් ගන්නවා. නමුත් ගිල සෙටල් වෙගෙන එනකොට යෝගාවචරය හිතුවොත් දැන් මං චතුත් අධ්‍යානේ ආනාපාන තියෙනවද නැද්ද දන්නේ නැහැ කියලා මිරිකන්න ගත්තොත් ආනාපානේ පේනවා. එයා සැක කරන්න නිසා. හැබැයි ඊට පස්සේ ආ දැන් ආනපනේ ආය ආවනේ කියලා නෑ නෑ කලබල වෙන්න නෙවෙයි නොපේන ආනපනේ බලපං කිව්වොත් ආනපනේ දිගේම කියලා ආය චතුත අධ්‍යයන යනවා ආය කියලා සැක කරොත් ආය ආනපනේ වල ඒ නිසා මේ පාවොක්සාරික පොත ලියනකොට කියලා තියෙනවා කරුණාකරලා මේ ලියන්න තියෙන මල්ල ඔබන්න යන්න එපයි කියලා ඒක හොඳට හිතට ඉඩ දෙන්න ඇඟිලි ගැහිමකින් තොරව ප්‍රයත්නයකින් තොරව ප්‍රයෝග වලින් නැතුව නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා චේතනා ප්‍රකල්පන වලින් තොරව මේකට ඉන්න දෙන්නේ එතකොට තමයි බුද්ධිය තියෙනවා. අපිට බෑ. අපි ඒකට ප්‍රකල්පන දාන්න හදනවා, චේතනා දාන්න හදනවා, සැක එනවා. ඉතින් එතකොට මේ විදිහට ආනපනේ මේ නැති වෙච්ච ආස්වාද ප්‍රසවාසය ආයමතු කරනවා. ඒක හරි ගමනේ ඒත් ප්‍රශ්න ආයත ආනපන දිගේම ගියොත් ආය චතුත් ධ්‍යාන වැටෙනවා. නැත්තම් සැක කිරුවොත් දැන් මං ඉන්නේ හතරවෙනි ධ්‍යානෙද නැද්ද දන්නේ නැහැ කියලා. ඒ පරිසෙ එන්නේ එන්නේ පිරෙන්න පටන් අර ගන්නවා. ධර්ම පිටමන්ද සැක පහල කරනවා. ඉතින් ඒක ඇත්තටම පුද්ගලයාගේ දෝෂ නෙවෙයි. මේක කාටත් වෙන දේ නිසා අපි මේක විවෘත මාත්‍රකාවේ සාකච්ඡා කරලා තියා ගන්නවා. මෙතෙන් ආවට පස්සේ වර එක ධර්මතාවයට ඉඩ දීලා Taman පස්සට ගිහිලා යන්න අරලා බලන්නේ. ඒක විපස්සනායේදී තියෙන අන්තිම මොකක්ද කියන්නේ? දක්ෂම භාවනාව කියලා කියන්නේ කරන එක නෙවෙයි කෙරෙන එක. කරන තාක්කල් භාවනාවක් නැහැ කියලා පොඩ්ඩක් මතක තියාගන්න. මොනවා හරි කරන තාක්කල් භාවනාව නෙවෙයි. යන්නදලා කෙරෙනකොට නම් ඒක ඉතින් බුද්ධ හාමුදුරන්ගේ භාවනාව තමයි ධර්මයේම භාවනාව තමයි. ඒක නියම භාවනාව. ඒ නිසා ඔටෝ පයිලට් එකෙන් යනකොට තමයි ගමන. සොයනස එතකොට දැන් එහෙම යන්නරලා ඉන්නකොට ඉරියව් මාරු කිරීමේ අවශ්‍යතාවයක් ඇති ඇති වුණොත් ඒ தත්ත්වය කැඩෙනවද නැවත කරලා බලන්න මේ වෙලාවේදී ඕන දෙයක් කැපයි ඉරියව් මාරු කරන්න ඕනේ නම් සමහරවිට බලන්න පුළුවන් මේ ඉරියව් මාරු කිරීමේදී සතිය කැඩනවා මේ ඉරියව් ගැනීමකදී වේදන මේ සත්වාන්දිය කැඩෙනවද කියලා කරලා බලතයි ඒක මම අත්දැකීමෙන් කියන්නේ දැන් ඉරියව්ව මාරු කරන අවශ්‍යතාවයක් එනවා. එතකොට ඉරියව්ව ඊටාම හැමෙන් ඇඟටත් නොදෙනේ වගේ මාරු කරුවොත් අර தත්ත්වය මෙහෙමම පැවතීගෙන යනවා. එච්චර තමයි කියන්නේ. කලබල වෙලා මාරු කරන්න කිව්වොත් ආපහු හුස්ම ගන්නට ඔය දෙන්නම ඔයාම තමයි. කලබල කරලා නැහැ ඔයත් ඔයාට කරතයි. එහෙම නැත්නම් ඇඟට නොදෙනෙන්න නටන කකුල ගෙජ්ජි කපනවා කියලා කතාව අහලා තියෙනවා. මිනිහා නටන ගමන් තමනුත් නලගිලා ඉස්සෝ. අර මනුස්සයා දන්නේ නැහැ ගිහිල්ලා බලනකොට ගෙජ්ජිය නැති එක විතරයි තේරෙන්නේ. හැබැයි ඒකයි බුදුහාමර කියන්නේ මේ හිත කියන එක අපි හිතන විදිහේ තාර්කික මනසක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඕන දෙයක් කරත හැකි. නිකන් උදාහරණයකට කියනවා නම් අපි බයිසිකලයක් පදින්න පුරුදු වෙන වෙලාවේදී අපි කියන්නේ අත් දෙකින් හැඩල් එක අල්ලගෙන කරපන් කියලානේ. ඒත් බෑනේ අපට. දඬු කරලා අල්ලගත්තාම කපන්න බැරි තරමට හිර කරලා නල්ලන්නේ. ඔව් පුරුදු කරන ගියාම තනියටක් කතා කරනවා කියන එක. ඉතින් සෙල්ලක්කාර වැඩක් නේක දෙයක් ඇත්තේ නැහනේ. අත් දෙක මත ඇරලා යන්න පුළුවන්. බයිසිකල් එකේ. ඉතින් එතකොට ආධුනිකයෙක් කිව්වොත් එහෙනම් මටත් ඉගෙන ගන්න අත් දෙක අතහැරලා බයිසිකල් නැති පදන්න කියලා පුළුවන් දු ගන්න. යාර කියනවා මට මට බයිසිකල් පදින්න ඉගෙන ගන්න ඕනේ අත් දෙක අතහැරලා ඉගෙන ගන්න හැටි. ඌ බයිසිකල් දැකලවත් නැති එකේ. කොහොමද උගන්නන්නේ? කනට පෑන්න ගහන්න කියලා දෙන ඕම නෙවෙයි මනුස්සය ඉස්සෙල්ලා බයිසිකල් අත් දෙකකින් අල්ල හරි පුරුදු වෙනවා. පුරුදු වෙනකොට තනිය අතින් පුරුදු. ඒකට අත් දෙක මුතන්ට යන්න පුළුවන්. ඒ නිසා අර මේ ගැම්ම අරගෙන දුන්නට පස්සේ ධර්ම නියාමයක් වැඩ කරනවා. එහෙම නැත්නම් මේ චිත්ත නියාමයක් වැඩ කරනවා. ඒ අපි හිතාගත නැති ಗುಣ කදම්බයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක නිසින්ින්ද එක තැම්පත් වෙන්න. දැන් ධර්මතාවය වැඩකරනද ඉඩ දෙන්න ඕනේ. හැබැයි ආධුනික කාලේ නෙවෙයි. ආධුනික කාලේ සද්ධාවෙන් සමාධියෙන් ඇතිකල වීර්ය සමාධිය ඇති උනට සති සමාධිය ඇති උනට පස්සේ අපි සති සමාධිය අදහනවා. අම්බට ඔක්කොම දෙනවා උඹ බලාගන්න. හැබැයි සති සමාධිය තියනවාද කියලා බලාගෙන ඉන්න. එතකොට එයා ගෙනියනවා. ඒ අතරමැද කරන ඕනෙම දෙයක් කාර්ය පරිශ්‍රයට වැටෙනවා. ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. එකපාරක් මට මතකයි ඒ කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වා ඒ වගේ ඉන්න වෙලාවකයකට මම හිතන මට මතක නැහැ විපස්සනාවද සමතෙදි කිරු කියලා රාග අරමුණක් දාලා බලන්නේ කිව්වා. මේ ඉන්න වෙලාවේදී තමන් දන්න නිතරම අනිවාර්යයෙන්ම රාගය ඇති වෙන අරමුණක් දාලා බලන්නේ කියලා. දාපු ගමන්ම මේක නිකන් හරියට අර මේ තත්ත්‍විති තෙල් එකට ලුණු කැල්ලක් දැම්මගේ චොස් ගාල නගිනවා. ඒක නේ ඉස්සලා කලර් පික්චර් එකක් වෙන එකට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන ඊට පස්සේ කැඩලා යනවා. ඊට පස්සේ රාගේ ගන්න බෑ. ඉතින් කිචි කවල තමයි hina වෙන්නේ ඊට පස්සේ. අර ඉස්සර නම් පෙන්නකොටම ලුණු මිරිස් ගෑවුනා වගේ දණ්ඩ පටන් අර ගන්නවනේ දැන් නෑ. එතන ගියාට පස්සේ ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ද්වේෂ අරමුණක් දාලා බලන්න පුළුවන්. රාග අරමුණක් දාලා බලන්න. ඒව නිකම්ම එතන එතන එතන නිලීන වෙන්න පටන් ගන්නවා. එතකොට තේන ධර්මයේ දැන් වැඩ. ධර්මයේ තියෙන තෙදට මේ රාග ආදී කෙලෙස් ඇවිල්ලා තට්ටු කරාට හරියන්නේ නැහැ. ඒකවත් කරන්න එපයි කියලා කියනවා. හොඳට ඉස්සෙල්ලා මේක පදම් කරගන්න කියනවා. හොඳට පදම් කරලා තමන්ගේ මේ ඒ භූමිය සින්න කරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ සෙල්ලම් කරතයි. සින්න වෙන්නේ ඉස්සෙල්ලා ඒව කරන්න කිව්වොත් එහෙම ඇත්තටම හානි වෙන්න ඉඩ තියෙනවා. අර බයිසිකල් එක පදින්න පුරුදු වෙන්න ඉස්සර වෙලා අපිට තනියම තිප්පදින්න පුරුදු කරන්න බැරුවා. මේ මේක මං හිතන්නේ සර්වඥාන් චරිතය එක තේරෙන්නේ මේ මිනිස්සෙක් කියලා තියෙන එක දින වටිනාකම. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ අපි මේ පුංචි කොනක් අල්ලගෙන මූර්ණ manussත්තර පිපෙන්න දෙන්නේ නැතුව මේ පුංචි මොකද්ද අල්ලගෙන කෑ ගහන මැරෙන්න හදනවා. ඕකත් අතහැර නිකන් manussකම පිපෙන්න ඇරියොත් බුද්ධජනසිකා කියන්නේ දුර්ලභ වූ පළවෙනි දේ නම් බුද්ධෝත්පාද කාලයේ දෙවෙනි දුර්ලභ දේ තමයි මනුෂ්‍යාත්ම භාවය. අපිට කොයි වෙලාවද මතක් වෙන්නේ අපි මිනිස්සෙක් කියලා. දවස් 30ේම අපිට තියෙන වෙන මොකද්ද චිත්‍ර චිත්‍රූපයක් නැහිතේදී මනුස්සකම මතක නැහැ. ඒ කියන්නේ පුංචි අපි ආපහු එන්න වෙනවා ගෙදෙට. ඔය සියලු අඳුනා ගැනීම, සියලු ලේබල්, සියලු පට්ටන්තර ඔක්කොම අතහැරලා මනුස්සකමට ඇවිල්ලා බලන්න ඒක නැති කරන්න පුළුවන් කාටද කියලා බලන්න. අපේ manussකම. ඉතින් ඒක තියෙදිනේ අපි මේ අරක නැති වුණා මේක නැති වුණා දරුවෝ නැති වුණා වස්තුව නැති වුණා නම්බුව නැති වුණා කියලා මේ අඳුර පෑවට manussකමට තට්ටු කරන්න බෑ කාටවත්. ඒකම අපේ මූලික අයිතිය කරගෙන නැත්නම් අපි ලැබපු මනුෂ්‍ය ජීවිතයේදී අපි විදිය යුතු බරපතලම අභිරමණයක් තමයි මේ මනුෂකම කියලා තේරුම් අරගත්තොත් අනික් මනුෂයා දොස් කර දොස් සහිත කෙනෙක් වුණාස් මේවා වුණත් අපි දන්නවා ඒ දොස් මිනිහට දොස් නැති කරගන්න පුළුවන් ගුණවන්ත කෙනෙකු ගුණ නැති වෙන්නත් පුළුවන්. හැබැයි manussකමට නැති වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා අපි කොච්චරක් මිනිස්සු වෙන මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා. මිනිස්සු මිනිස්සුන්ට රණ්ඩු කරනවා. මිනිස්සු මිනිස්සු පහත් කළ සලකනවා. ඉතින් සාහප වෙනවනේ. ඒ අපි මූලික තලයේ අඳුර ගන්න තු අර අතෙන්දි වෙන්නේ අපි නැවතත් ඇවිල්ලා සාමාන්‍ය මනුස්ස තලයකට එනවා. එහෙම නැත්නම් අපි කියනවා gedara ගියයි කියලා. හිත gedara ගිහිල්ලා. තේරුණාද? මට සාධාරණ සැකයක් තියෙනවා නෑ තේරුන්නේ නෑ කියලා. හොඳයි අපි වෙන ප්‍රශ්න නෑ කියන පදනම ඉඳගෙන අපි ඊයේ වගේම ඊතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්ම දේශනා ශ්‍රවණ සැසිවාරේ ඉතිමාව සටහන් කරමු.